නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්කවේ අතීතං අන්වාගමේති එවං සංඛාරා අහෝසින් අතීත මද්ධානಂತಿ තත්තනන්දින් සමන්වානීති කතංච භික්කවේ අනාගත පටිසංකේ අනාගතං පටිසංකති එවං සංඛාරාසියං අනාගත මද්ධානಂತಿ තත්ත නන්දින් සමන්වානේති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත් අපි මේ වටිනා සූත්‍රයක් සර්වචන වාසයෙන් දේශනා කරලද බද්දේ කරත් සූත්‍රය ඉදිරියෙන් තියාගෙන පවත්වාගෙන ලබන මේ භාවනා වැඩමුළුවේ අද පස්වෙනි දවසයි ඒ වගේම දවසේ අද අපිට ධර්ම දේශනා අවස්ථාව ලැබෙන්නේ දේශනාවලිය අතින් බලනකොට පස්වෙනි ධර්ම දේශනාවටයි. ඉතින් මේ බද්දේකරත් සූත්‍රයේදී එක එක්කෙනෙක් මේ බද්දේකරත් සංකල්පයේ තේරුම් ගත්ත එක එක්කෙනෙක් ඒ තමන් තමන්ගේ ජීවිතයේ බාධාවට මේ විවේකයට බාධා වෙන විස්රාමයට බාධා වෙන එහෙම නැත්නම් ඒ හුදකලාවට බාධා වෙන මේ රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංස්කාරස්කන්ධය විඥානස්කන්ධය කියන මේ පංච උපාදාන සහ උපාදානස්කන්ධ අඳුනාගෙන ඒ වාක්‍යෙහි සරුවචන් වහන්සේ විසින් දේශනා කරන ලද ප්‍රතිපදාව අනුව ක්‍රියාවත් කිරීමෙන් ඒ බද්ධේ කරත්තය එහෙම නැත්නම් ඒ උත්තරීතර හුදේ කලාව ඒ විස්රාමයේ විවේකයේ උපයා ගන්න හැටි ඒ සූත්‍රය ලස්සනට විස්තර කරනවා. ඉතින් අපි ධර්ම දේශනා අනුග්‍රහයක් වශයෙන් මේ වැඩමුළුවට ඒ සූත්‍රයේ මේ තාකල් රූපය යත රූපස්කන්ධය ම උපයෝගී කරගෙන රූපස්කන්ධයෙන් විවේක වෙන හැටි, විස්රාම වෙන හැටි, ඒකෙන් උදේකලාවේ නැති ඒ වගේම වේදනාවම නැත්නම් වේදනා ස්කන්ධයම ප්‍රයෝගී කරගෙන ඒ හරහාම වේදනාව හරහා බැලීමෙන් වේදනාවෙන් විස්රාම වෙන හැටි විවේක වෙන හැටි සංඥාව හරියට තේරුම් අරගෙන සංඥාවම පාවිච්චි කරලා සංඥා ස්කන්ධයෙන් විවේක වෙන හැටි විස්රාම වෙන හැටි උදේකලා වෙන්නේ නැති මේ වෙනකොට අපාපගේ ශක්ති ප්‍රමාණය තීරුම් ගන්න තියෙනවා. අද පස්සේ දවසේ වෙනකොට මම අර මුලින් සඳහන් කරපු පාලි වාග්මාලාවේ සඳහන් වෙන්නේ සංස්කාර ස්කන්ධය සම්බන්ධ කරගෙන සංස්කාරයක් මගින්ම මේ සංස්කාර ස්කන්ධයන්ගෙන් විස්්‍රාම වෙන්නේ නැති. මේකෙදි මේ පාලි පාඨයේ සඳහන් වෙන්නේ කතංච බික්කවේ අතීතං අන්වාගමේති මහණෙනි කෙනෙක් මේ අතීතය අනුයෑම ලුහුබැඳ යාම නිසා වර්තමාන චිත්තක්ෂණය කලබලකාරී විවේකෙන්තර වේසකරපත් ගතියක් පාටපත් කරගන්නේ කොහොමද ඒ ඇත්තෝ මේ Taman මේ මේ දේ කළා මේ මේ දේ නිර්මාණය කළා මේ මේ සකස් කිරීම කළා කියලා අර අතීතයේ කරන ලද මේ සංස්කාර සකස් කිරීම සිහිපත් කිරීම මගින් මේ වර්තමාන චිත්තක්ෂණය අවුල් කරගන්නවා වියවුල් කරගන්නවා ඒක මානසික පීඩාවක් වඩපත් කරගන්නවා ඒ වගේම අනාගතයේ ලුබැදීමෙන් කොහොමද මේ වර්තමානයේ චිත්තක්ෂණය අවුල් කරගන්නේ කියන එක සංස්කාර කියන පදය හරහා තෝරනකොට සරුවචාන්සේ කියන්නේ මම ඉස්සරහට මෙන්න මේ මේ වගේ දේවල් සකස් කරනවා සංස්කරණය කරනවා නිර්මාණය කරනවා ආදී වශයෙන් ඒ ඉදිරියට කරන්න තියෙන සංස්කරණ ගැන කල්පනා කර කර වර්තමාන මොහොත අවු කරගන්න. වර්තමාන මොහොත වියවුලකටපත් කරගන්නවා. ඒකේ තියෙන ඒ හුදේ කලා ස්වරූපේ වෙනුවට ඒක විහාරී ගතිය වෙනුවට ඒක මානසික පීඩාවක් එහෙම නැත්නම් මානසික ආතතියක් බවට පත් කරගන්නවා. ඒක නිසා අපට අතීතයට අනුලෝබඳ යන්නේ නැතුව අනාගතය පිළිබඳ පටිකංකනයක් තිගැස්මක් හිතේ ගන්නෙත් නැතුව වර්තමාන චිත්තක්ෂණයේ විවේකය එමෙත වර්තමාන චිත්තක්ෂණයේ උදකලා බව ලබන්න නම් මේ අතීතයේ කරන ලද සංස්කරණ සහ අනාගතයට කරන බලාපොරොත්තු වෙන සංස්කරණ පිළිබඳව මේ සූත්‍රයේ සඳහන් වෙන විදිහට දැනගෙන ඉවත් ඒ සියලු දේවල් සංස්කාර කියන පටලැවිල්ල හරහා සකස් කිරීම කියන පටලැවිල්ල හරහා වර්තමාන මොහොත අපෙන් උදුරා ගන්නවා කියන සම්පත්තිය ඉක්මවනවා කියන එක තේරුම් ගන්න අපි උත්සාහ කරන්නේ. ඉතින් මේ වර්තමාන චිත්තක්ෂණයේ චිත්තක්ෂණයට අතීතයෙන් ගලාගෙන එන අනාගතයෙන් ගලාගෙන එන්න ඉඩ තියෙන මේ සංස්කාර නැමැති පටලැවිල්ල ගැලවීම සඳහා ਸਰවචනාසී ඉදිරිපත් කරන මේ මධ්‍යම ප්‍රතිපදාවවත් සංස්කරණයක්මයි. ඒක ਸਰවචනාසී සඳහන් කරන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ සංස්කරණයක් කියලා. නමුත් ਸਰවචනාංශිකේ සර්වඥතා ඥාණයෙන් පේනවා මේ මධ්‍යම ප්‍රතිපදානයේ සංස්කරණය තමයි ඊ타ත්ම සියුම් සංස්කරණේ ලෝකේ තියෙනවා. ඒ නිසා අපි ළඟ තියෙන ලොකු ලොකු සංස්කරණ අයින් කිරීමට අර සියුම් සංස්කරණ භාවිත කිරීමේ උපක්‍රමය පින්නලා දීලා තියෙන්නේ ඇඟේ උලක් කණිච්චාම කටුවක් කණිච්චාම ඊටදී සියුම් කටුවක් මාර්ගයෙන් අර ඇනිච්ච කටුව අඳාන ඒක නිසා සංස්කාර නැති කරන්නේ සංස්කාරය කරාමයි නිසා සංස්කාරය කියලා කියන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි යකේ අවශ්‍ය කරලා තියෙන්නේ ඒකේ කෘත්‍ය තේරුම් ගන්න එකයි. සර්වඥාන්සේ විසින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනා වූ මේ මධ්‍යම ප්‍රතිපදාව. සම්මාදිට්ඨි මුල් කරගත්තා වූ මේ මධ්‍යම ප්‍රතිපදාව අපි හඳුනාගන්නේ අපේ ජීවිතේ ඒක නැතුව කරන්න බැරි නිසා නෙවෙයි. අපිට ඒක නැතුව හොඳට කාලා බීලා ජයට ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ අනිකුත් අභිවෘද්ධිය මධ්‍ය ප්‍රතිපදාවෙන් තොරව අපිට හදාගන්න පුළුවන්. නමුත් ඒ හදන සෑම වාරයකදීම අපි මේ සංස්කරණය කිරීම සකස් කිරීම කරන කියන කටයුත්ත කරන නිසා මේ අපි විසින් කරන ලද සංස්කරණ මතින් මේකටම තවත් වශයෙන් කියනනම් අපි පහල කරන චේතනා මතින් අලුතෙන් කර්ම රැස් වෙනවා. එතකොට මේ කර්ම වටේ තියෙන තාක් සංසාර විපාක වටෙන් අපිට ගැලවීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ සාමාන්‍ය ජීවිතේ ජයර ජීවත් වුණාට එහෙම නැත්නම් අනිකුත් ජීවිතය අවශ්‍ය කරන සෑම කලමනාංගෝපාංග අංග ප්‍රත්‍යංග සකස් කරගත්තට ඒ සෑම ජීවත් වෙන මොහොතම සංස්කාර රැස් නොවි පවතින්නේ චේතනා පහළ නොවි පවතින්නේ පහළ වෙන හැම චේතනාවකම කර්ම රැස් වෙනවා ඒ කර්ම නිසා විපාක රැස් වෙනවා ඒ නිසා මේ චේතනා පහළ වීමට අදාළවන්නා වූ කිලේශ වටය තේරුම් ගත්තේ නැත්නම් අපි හිතන දේවල් නෙවෙයි අපට සිද්ධ වෙන්නේ කර්ම අනුරූපව අපිව සංසාර ගමනේ අදගෙන යන. ඉතින් මේ නිසා ඒ කෙලෙස් අයින් කිරීමටත් නොදැන සිදුවෙන ඒ ගොරෝසු සංස්කාර චේතනා අයින් කිරීමටත් ඉතාම සූක්ෂම සංස්කාරය පාවිච්චි කරනවා ඒකට කියනවා මධ්‍යම ප්‍රතිපදාව කියලා. අන්තිම ප්‍රතිපදාව සර්වඥාන්සේ විසින් සකස් කරන ලද්දා. ඒක ਸਰවඥාන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් සංස්කාරයන්ගේ බය දක්නා සුළු අනිකු සීලවත්තන්ට ප්‍රතිපදාවක් වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට තේරුම් ගන්න වෙනවා මේ සංස්කරණය සකස් කිරීම නැත්නම් සංඛාර කියන පදය වචනාර්ථ වශයෙන් තේරුම් අරගෙන අපි දැන හෝ නොදැන ජීවිතයේදී සිදුවෙන මේ සංස්කාර නිසා අපි දැන නොදැන අනාගත සංස්කාර සංසාරයකට මේ චිත්තක්ෂණය ආයෝජනය අපි වෙනවද නැද්ද? මේ චිත්තක්ෂණය අපි ධායක වෙනවද නැද්ද කියන එක කිසිසේත්ම දෙවන්නේක් සම්බන්ධ කටයුත්තක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම අනුව. නමුත් යම් ආකාරයකින් අපි දුක්කටපත් වුණොත් සංසාරේ බාහිරපත් වුණොත් බත්තර හැම වෙලාවෙදීම අපේ ෂටකපට හිත කවුරු හරි එක කරපු දෙයක් කියලා කාටරි හේතු කරන්න හදන. මේක තමයි ආත්ම ස්වરૂපය. මේක අසවලා කරපු නිසා මේ මට මේ දුක ආවේ. අසවලාගේ සලස්මක් නිසා මේ කාගේ කියලා කවදාකවත් වෙච්ච අමලියක් කරදරයක් දුකක් අපි නිකන් අරින්නේ නැහැ. යම් ජයග්‍රහණයක් අපි කරන එකක් ආවොත් අපි ඒක තනිය බුද්ධ වෙන්න ඉඩ හදනවා. ඒක මගේම දක්ෂකමෙන් මම නිර්මාණය කරපු නිසා. මුන් සරුවඥාන්සේගේ ඉගැන්වීම හැටියට බලනකොට දුක් වේදනාවක්වත් සුඛ වේදනාවක් ආවත් ඒ හැම දෙයකම සංස්කාර රැස් වෙනවා ඒක නිසා අපි දෙන නිදහසට කර්ම මොකක් වුණත් අපි සෑම චිත්තක්ෂණයකම තව අනාගත සංසාරයක් ඇතිකරන්න කර්මයට දායක වෙනවා චේතනාතින් දායක වෙනවා ඉතින් එහෙම හැදිච්ච මේ සංසාර වටය සංස්කාර කියන වචනේ තේරුම් ගැනීමෙන් ඒ සඳහා පිළිපැදිය යුතු පිළිපැදීම් කිරීමෙන් මේ අනාගත සංසාරයක් වඩන මේ චේතනා කිට්ටු කරලා තුනී කරලා කෙන්චි කරලා ගෙවම් කරලා දාන්න පුළුවන්ද කියන එක තමයි යෝගාවචරයට තියෙන අභියෝගය. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ සංස්කාර කියන පදේ මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදන ක්‍රමයට දැකබලා ගන්න. නමුත් ඒක අර රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ කියනා වූ ක්‍රමයෙන් ගැඹුරු වීගෙන යන ප්‍රතිපදාවක ගැඹුරේ ක්‍රමයෙන් ගැඹුරු වීගෙන යන වාසා විවහාරයක ක්‍රමයෙන් ගැඹුරු යන ධර්ම මාර්ගයක ගිහිලා මිසක් කෙලින්ම සංස්කාර කියන පදයෙන් ආධුනිකයෙකුට තේරුම් ගන්න අමාරුයි ඒ මොකද හේතුව ඒක ත්‍රිපිටකයේ ඉඳලා තියෙන ස්ථාන බලනකොට විවිධ අර්ථ ඡායාවල් ගෙනදෙනවා විවිධ හැඩතල විවිධාකාරයෙන් පෙනී හිටිනවා. ඒ නිසා අපි එක පැත්තකින් එක මොනස්තකින් එක අර්ථ ඡායාවකින් දැනගත්තට අපි තව පැත්තකින් අහුවෙන්න ඉඩ තියෙනවා. ඒක පිළිබඳ සම්පූර්ණ ආවෝදය ලැබනවා කියන එකත් එච්චර ලේසි නෑ. මේක හොඳටම වැටහෙන්නේ මේ ත්‍රිපිටකයේ ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න ගියාම. සිංහලෙන්ට පරිවර්තනය කරන්න ගියාම. පාලියෙන්. ඒ මොකද ඒ පරිවර්තනය කරන්න ගියාම එක එක පසුබිමට සාපේක්ෂව නිදානයට සාපේක්ෂව මේ සංස්කාර කියන පදේ අර්ථ ඡාය වෙනස්. ඉතින් ඒකකොට ඒක ඇතුළෙම එදා කියපු අර්ථය මේ කියන අර්ථයත් එක්ක හුරස් වෙන සමතුලිත සමපාත නොවන සමාන්තර නොවන තැන් ආවම ආධුනිකයා ගාක් වෙලාවට අවුල් වෙනවා ඒක නිසා මේක සාමාන්‍ය ආරම්භකයෙක්ගේ ආධුනිකයෙක්ගේ කටයුත්තක් නෙවෙයි මේක ටිකක් යෙතිලා ගත කරන්න වෙනවා. වෙන විදිහකට කියනවා සංස්කාර කියලා කියනවා සංකීර්ණ පද්ධතියක්. මේ සරල රේකියව අපිට උගන්වන ක්‍රමයට මේක මූලධර්ම මතින් පමණක් අපිට දිරව ගන්න අමාරුයි. මූලධර්ම මතින් පමණක් බලුවත් ත්‍රිපිටකයේ විවිධ විදිහට පේනවා. ඊට පස්සේ ඒක චින්තාමය පැත්තට නංවා ගන්නකොට තමන්ගේ ඒ සංස්කාර වලට තියෙන දායකත්වයේ පිළිබඳ වගවීමකින් තොරව ඒක හුදු මූල ධර්මයක් වශයෙන් හදාරීමෙන් හරි අමාරුයි ඒකේ නියම රසය ලබන්න. ප්‍රයෝජන ගැනීම නම් කොහොමනක් කරන්න බෑ. ඒ නිසා අපි ඒක මූල ධර්ම වශයෙන් හැකිතරම් ඉගෙනගෙන ඒ ඒ චිත්තක්ෂණේ අපි කොච්චරට කොච්චරකට මේ සංස්කාර ගොඩනගමින් චේතනා ගොඩනගමින් අනාගත සංසාරයන් මවනවද කියන එක වග වෙන්න පුළුවන් තරම් පෞරුෂත්වයක් සහිතනම් ඒ ඒ දෙයට මුහුණ දෙන්න පුළුවන් නම් පමණක් ඒ පුද්ගල ප්‍රතිපදාවට බහිනවා. එහෙම නැත්නම් ප්‍රතිපදාවේ එක තැනකදී ඒ පුද්ගල පතෙන් පතට යන්න පටන් ගන්නවා. Tamante ඒ පෞරුෂත්වේ නැත්තම් ඒ ලයදී උරදී කටයුතු කරන්න බැරි නම් පස්සෙන් පතට යන්න පටන් ගන්නවා. ඒ නිසා මේ භාවනා ගමනට පෙළඹෙන හැමදේනම ඉවර කරනවා නේ ඒක හරියට ග්‍රීස් ගහේ නගිනා වගේ දෙල්ලමක් තියෙනවා. බර ගානක් නටනවා බර ගන්න පස්ස බිම යනගෙන ග්‍රීස් ගහගෙන අයින් වෙනවා. කලාතුරකින් එකෙන් තමයි අර ඔක්කොමලා ග්‍රීස් ගහගත්තට පස්සේ එක්කෙනෙක් විතරක් කොඩිය ගන්න. ඒ නිසා කවදා හරි අපි මේ සංසාරේ මේ විදියට ග්‍රීස් ගහ සුද්ධ කරලා සුද්ධ කරලා සුද්ධ කරලා වෙලාවක තමයි උරති කියලා කුඩිය අර ගන්න පුළුවන් වෙන්නේ. ඒකෙදී අර රූප පිළිබඳ වේදනා පිළිබඳ සංඥා පිළිබඳව අපි දිනු කරගෙන ආපු මේ ගැඹුර හරහාම තමයි මේ සංස්කාර කියන පදයට ප්‍රවිෂ්ඨය ලබා ගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා අපි පුළුවන් නම් මේ දේශනාවදී උත්සාහ කරමු මේ සංස්කාර කියන පදය අර්ථ වශයෙන් මූල ධර්ම වශයෙන් තේරුම් ගන්න. මේ සංස්කාර කියන එක සමහර වෙලාවට මුලින්ම කියන්න ඕනේ මේ සංස්කාර කියන පදය චේතනා කියන පදයට සරල සමාන්තරව සරුවචනanse නිර්වචනය කරලා තියෙනවා. අபிසංකරෝති අபிසංචේතයති කියන පද දෙක සමානාන්තර පද. ඉතින් සංස්කාර කියලා කියන්නේ චේතනාවට එක පැත්තකින්. ඒක සාමාන්‍යයෙන් අටුවා විස්තර කරන්නේ අපේ සරුවචනාන්තගේ ගැනීම අනුව චිත්ත චෛතසික කියලා අරූපී ධර්ම කොටස් දෙක කර ගන්නවා. නැත්නම් නාම ධර්ම අරූපී ධර්ම කොටස් දෙක කර ගන්නවා චිත්ත චෛතසික කියලා. චිත්ත චෛතසික කියලා කියන්නේ හිත මහා මෝදට සමාන නම් චෛතසික කියලා කියන්නේ මහා මෝදේ තියෙන රැලි වාගේ. ජලකඩක උපමාව හිතට තියෙනවා. ඒ ජලකඩේ ඇති වෙනා වූ රැලි පතරංග මාලාවල් වලට චෛතසික උපමා වෙනවා. ජලකඩක් තියෙන බව අපි දන්නේ එතන තියෙන රැලි තරංග මාලා අනුව තමයි. නමුත් රැලි තරංග මාලා කියලා කියන්නේ ජලකඩ නෙවෙයි ජලකඩ නොවෙන්නේත් නොවේ. මේ විදිහට ත්‍රිපිටකයේ සම්පූර්ණයෙන් අදාරපු ආචාර්යවරු විශේෂයෙන්ම අපි කියන මේ තේරවාද කියන රාමුවට අදාළ ආචාර්යවරු පිළිඅරන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ චෛසික ධර්ම 52ක් මේ ඉගැන්වීම අවුරුදු 45 තුළ දෙන්නේ වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒ 52 වේදනාව කියන චෛතසිකය ගොඩාක් අපේ ගමනට සැපසෙවීමේ ගමනට හෝ සංසාරේ වැඩිවීමට හේතු වෙන නිසා ඒක වෙනම චේතන වේදනා ස්කන්ධය කියලා වේදනා ඛණ්ඩ කියලා වේදනා ශරීරය කියලා වෙන් කරලා තියෙනවා. ඊගාට සංඥා කියන ස්කන්ධය සංඥා කියන චෛතසිකය වෙනමම පංචස්කන්ධයේ එක ස්කන්ධයක් වඩපත් වෙනවා. ඊතුරු චෛතසික 50ම මේ සංස්කාර කියන මල්ලට අයිති වෙනවා. නිසා සංස්කාර කියලා කියන්නේ චෛතසික 50ක්. නමුත් මේ 50 නැත්නම් 50 දෙනෙක් ඉන්න පන්තික මොනිටර් වාගේ මේ පන්තියේ වැදගත්ම කෙනා චේතනාව නිසා ඒ පන්තියට නමක් දෙනවා මේ සංස්කාර පන්තියට චේතනා කියලා. හැබැයි හොඳට තේරුම් ගන්න ඕන චේතනාව විතරක් නෙමෙයි සංඥා වේදනා ඇතිචාම්සිතු චෛතසික 50ම චේතනා වෙනවා ඒක උපමා කරන්නේ මහ වඩුවා වඩු පොලේ නැති වෙලාවට ප්‍රධාන වඩු ශිෂ්‍යයා අනෙකුත් පුරුදු වෙනා වූ නැත්තම් මෙහෙවන අතර තමනුත් වඩුකම් කරනවා. එහෙම නැත්නම් පන්ති ගුරුවරයා නැති වෙලාවේ මොනිටර් ඒ පන්තිය නිශ්ශබ්ද කරගෙන අරස කරගෙන ඉන්නවා වගේ මේ චේතනාව තමයි අනිත් එක්කොට මුල් වෙන්නේ. ඒක නිසා මේ චේතනාවම සංස්කාර කියලා සඳහන් කරලා තියෙනවා. සරුවචනන්සේ ඉගැන්වීමේ සරල වීජගණිතමය සමීකරණයක් පෙන්ලා දීලා තිනවා චේතනාම්බික්කවේ කම්මං වදාමි කියලා. ඒක නිසා අපි රැස් කරන තා කර්ම චේතනා හරහා සිදුවෙන නිසා කෙලින්ම චේතනාවට කර්ම කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා කොතනක සංස්කාරයක් කරත් කොතනක චේතනාවක් කරත් ඒක කර්මයක් බාරපත් වෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා අපේ ජීවිතයේ සිදුවෙන චේතනාපූර්වක මානසික ක්‍රියා වාචසික ක්‍රියා සහ කායික ක්‍රියා අචේතනිකව සිද්ධ වෙන මානසික ක්‍රියා වාචසික ක්‍රියා සහ කායික ක්‍රියා හඳුනා ගන්න. ඒක ලේසි නෑ සතිය නැතුව. උදාහරණයක් වශයෙන් කියනවා නම් හුස්ම ගන්නවද හුස්ම ගැනෙනවද කියන එක හුස්ම ගන්නවා කියලා අදහස් කරන්නේ සචේතනිකයි සසංකාරිකයි හිතලා කරනවා. අපි මෙහෙට ආයාස කරයි කියලා කියනවා. හුස්ම ගැනෙනවා නම් ඒක අචේතනිකයි අසංස්කාරිකයි අනායාසයෙන් සිදුවෙනවා. එතනදී භාවනාවට අවශ්‍ය කරලා තියෙන්නේ අචේතනික කොටස. ඒ වගේම <coughs> ඇහ කන දිව නාසය කියන මේ ඉඳුරන් ගත්තොත් ඇහැ සම්බන්ධයෙන්ම බලනවද පෙනෙනවද කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. හිත යොදා නිත යොමා netසරදී බලනවයි ඇස්පල අරගෙන ඉනකොට පේනවයි කියලා එකක් තියෙනවා. එතකොට මේ බලන දේ සචේතනිකයි සසංකාරිකයි පේන එක අසංස්කාරිකයි අචේතනිකයි අවිඥානිකයි කියලත් මේකට කියනවා. අහනවා ඇහෙනවා ගඳ බලනවා ගඳ දැනෙනවා රස බලනවා රස දැනෙනවා පහස ලබනවා පහස දැනෙනවා හිතනවා හිතෙනවා කියනකොට මේ සංස්කාර ભેදේ තමයි මෙතන පෙන්වන්නේ මේක විශාල භාෂාමය වශයෙන් ව්‍යාකරණේ විශාල පුළු පැතිරීමකට යනවා සකර්මක අකර්මක ભેදේ ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කියලා භාෂාව අල්ලන්න බැරි තැන උතරයි මේක ඇල්ලුවා නම් මේ දේ මම කළාද මේ දේ මට වුණාද මේක හරි වැදගත් විනිශ්චයකදී ඒ වගේම sannivedanදී හරි වැදගත් වෙනවා නමුත් පෘථග්ජනයා මේ දේ දන්නේ නැති නිසා පෘථග්ජනයා කතා කරන බොහෝ දේවල් සම්පප්පලාව වලට වැටෙනවා ඒ වගේම නොදැනවත් කේලම් වලට වැටෙනවා නොදැනත්වම පරිසෝචන වලටත් වැටෙනවා නොදැනත්වම බොරුවටත් වැටෙනවා ඒ මොකද ඒක ගැන කලකලා නෙමෙයි කතා කරන්නේ. මේ මනුස්සයා ඒක කරපු දෙයක්ද? ඒ මනුස්සයාට ඒක වෙච්ච දෙයක්ද? ඒක මට ඇහුණද? මම මේක ඇහුවද? මම මොනවක් මේ හතර අයින් කරුවට පස්සේ මේ කතාව හුද්දු සම්පප්පලාව විතරමයි. මේ ගැන හොඳට සැලකිලිමත් වෙන්න නම් යෝගාචරමේ හුස්ම ගන්නවද ගැනෙනවද කියන එක සතිමත් වුණා නම් තේරෙයි කෙනෙකුට යමක් කියලා දෙනවා කියන එක කොච්චර දුෂ්කරද කියලා. ඒක රුංගක් වෙන්නේ කතාව නතර කරන එකයි. ඒ නිසා ඊව දහනේ නැතුව වැඩක් කරනවායි කියලා කියන්නේ තමන් අනිවාර්යයෙන්ම අනතුරුදායක විවෘත වීමක් යුක්ත වෙනවා. අනවශ්‍ය කර්ම රැගය රත් කර ගන්නවා. ඒලා පස්සේ විපාක දෙනකොට ඉසපැත්ත වෙනගෙන පපුවත් ගහනවා හැදි හත් දෙයිනේ මම මෙච්චර අහිංසක මට මේ දේ උනේ කියලා. නමුත් දන්නේ නැහැ කරනකොට මේ අනවශ්‍ය දේවලට ගිහිල්ලා අත දාන්න ගිහිල්ලා අකර්මක සකර්ම ભેදේ දන්නේ නැතුව සචේතනික අචේතනික ભેදේ දන්නේ නැතුව අසංස්කාරික සසංකාරික ભેදේ දන්නේ නැතුව මේ වැඩ කරන්න යාම නිසා ඒ නිසා සංස්කාර ගැන කියනකොට මේ චේතනා කියන වචනය අනිවාර්යම අවශ්‍යයි සංස්කාර කියන පදයට අර්ථ දෙන්න. එතකොට සරුවචන් වහන්සේ පටිච්ච සමුප්පාදේ සංස්කාර පදය අවිජ්ජාපච්ච සංඛාර කියලා කියනවා. අවිද්‍යාව කියන බරපතල අකුසල කර්මයේ ගාවට තියෙන සංස්කාර. ඒ නිසා යම් කිසි කෙනෙක් යමක් කරන්නේ අවිද්‍යාව නිසා. යමෙකුට යමක් වෙන්නේ ඒ හේතුඵල ධර්මයෙන් ඒකට අවිද්‍යාව තිබිය යුතුම නැහැ. ඒ නිසා අපිට ජීවිත යාත්‍රාව කරගෙන යනකොට අපි යමක් කරා නම් විඳවන්න වෙයි කියලා මතක තියාගන්න වෙනවා. ඒක හොඳ නම් හොඳ විඳවයි නරක නම් නරක විඳවයි සංසාර කියන්නේ විඳවිල්ල. ඉතින් අපිට පුළුවන් ද ඒ වගේ දේවල් කිරීම නතර කරලා කෙරෙන දෙයට විවෘත වෙලා ජීවත් වෙන්න අන්න ඒකට කියනවා තතතාවය කියලා. වෙන දෙයකට වෙන්න ඇරලා මේක තමයි හේතුඵල ධර්මයෙන් වෙන දෙය කියලා ඒකට ඒ මූල ධර්මයේ තේරුම් අරගෙන තමයි ඒකට අහුවෙන්නේ නැතුව මේක සංස්කාර කරගන්නේ නැතුව ඒකට ජීවත් වෙන කෙනාට කියනවා තථාගත කියලා කියනවා. තතතාවේ කියලා කියනවා. ඒක තමයි මුළු ලෝකෙම තියෙන సౌందర్యාත්මකම ජීවිතේ. ඉතාමත්ම කලාත්මක ජීවිතය තමයි මේ ගස්වල වල තියෙන්නේ. එහෙම නැත්නම් සත්තුන්ගේ තියෙන්නේ. ඒව වෙන දේවල් දුකක් ආවත් සැපක් ආවත් ඒකට ඉතින් කාට අඬහව ගන්නද? නමුත් මිනිස්සයා ඒ තත්ත්වයටපත් වෙනවා කියලා කියන්නේ සක්‍රීය කාර්යබල ජීවිතයක් ගත කරන හැඟුම් බර කෙනාට පේන්නේ නෝන්ජල් බය ආදු ජීවිතයක් වගේ. ඒ බුද්ධ ධර්මයෙන් මහන්සියලා දන්නවා පුළුවන් නම් කල යුත්ත තමයි මේ විසම ලෝකේ සමහිත පවත්නවා කියලා කියන්නේ. හැකි තාක් දුරට තත්තාවේ අනුව හේතුඵල ධර්මයේ තේරුම් අරගෙන වෙනදී අපි කොච්චර නැටුවත් ඕක කොහොම වෙනවයි කියලා මේක මේ අක්ෂරීය වාදයකට හරව ගන්න නැතුව තමයි කරුණාවෙන් මෙත්තාවෙන් කළ යුතු දේ කරනවා. නමුත් අනිත් පැත්ත හැරුණට නරක ප්‍රතිපලාවට ඒක ඉතින් කර්මයට බාර දීලා එහෙම නැත්නම් හේතුඵල ධර්මයට බාර දීලා එයින් සංස්කාර ඇති කරන්නේ නැතුව කර්ම ඇති කරන්නේ නැතුව චේතන ඇති කරන්නේ නැතුව ඉන්න එක තමයි යෝග ජීවිතය කියන්නේ. ඒක නිසා කරන සෑම දෙයක්ම අවිද්‍යාව නිසායි කරන්නේ කියන එක වගේ එකක් තමයි කියන්නේ අවිජ්ජාපච්ච සංඛාර. මේ සංස්කාරය ඊට පස්සේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර කියලා ඒ ඒ ඒ සංස්කෘත හැදී හැදියාවල් අනුව මේක පින් අතේ වැඩක්ද, පව් අතේ වැඩක්ද, පින් පව් නැති වැඩක්ද කියලා කියනවා. ඒක තන්නේ කරම සංස්කෘතික ගත ලකුණක්. ඒක දැනක පින් කරන දේ අනිත් පැත්තේ පව් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම තව කෙනෙක් නරකයි කියන්නේ මේ කරන්නේ හොඳයි පේන්නත් ඉඩ තියෙනවා. ඒ අනුව තමයි කර්ම රස වෙන්නේ. ඒ නිසා අවිද්‍යාව නිසායි සංස්කරණය ඇති වෙන්නේ. සංස්කාර තමයි සංස්කාර කියලා කියන්නේ විඥානයේ හිතේ දරුවෙක් වුණාට සංස්කාර තමයි හිතට අවශ්‍ය හිතක් ගොඩනගෙන්න අවශ්‍ය කරන පදනම සකස් කළ දෙන්නේ. සංකාරපත්‍ය විඥාන. නිසා හිතක් පහළ වෙන්නේ හැම වෙලාවෙම සංස්කාරය දෙන ලනුව කාලා. සංස්කාර දෙන කුඩ පෙරකලකම අනුවයි විඥානය පහළ වෙන්නේ. විඥානය පහළ වුණාට පස්සේ ඒක අපි අයිතිවාසිකම් කිව්වට ඒ විඥානයට අවශ්‍ය ආහාර මනෝ සංචේතන ආහාර ලබා දෙන්නේ අවිද්‍යාව පදනමෙන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් සාමාන්‍ය කාර්යබහුල ජීවිතයක් ගත කරන පෘථග්ජන මිනිසෙක් ගත්තොත් එයාට ඒ වෙලාව වුණා රූප බලන්න පුළුවන්. ශබ්ද අහන්න පුළුවන්, ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, පහස ලබන්න පුළුවන්, හිතන්න පුළුවන්. මේ හයේම ඉඳුරන් තියෙනවා. ඉඳුරන්ට අදාළ ආරම්මන තියෙනවා. මුත් දීයති චිත්තක්ෂණය බලන්නේක් බාටපත් වෙයිද, අහන්නේක් බාටපත් වෙයිද, ගඳ බලන්නේක්, රස බලන්නේක්, පහස ලබන්නේක්, හිතන්නේ කියන එක කාගේ න්‍යාය පත්‍රයට අනුව වෙනවද දන්නේ නැහැ. එකක් එකක් නෙවෙයි මූලධර්ම කීපයද අපිට හයම එක සැරේ ගන්න බෑ ඒක අපි හොඳටම දැනගන්න ඕනේ. දෙක තමයි ඒ හයෙන් එකක් තේරුවා කියන්නේ පහක් ප්‍රතික්ෂේප කෙරුවා වෙනවා. ඒක දැන හෝ නොදැන පිළිගන්න තුන තමයි අපි දැක්කා, අපි ඇහුවා, අපි ගඳ බැලුවා, රස බැලුවා, පහස ලැබුවා නැත්නම් මම මේ ප්‍රත්‍යක්ෂ කරපු දෙයක් කියන්නේ කිව්වට ඇත්තටම අපි සංසිද්ධියෙන් හයෙන් එකක් දැකලයි මේ නිගමනය ආරම්භ නිසා ඒකාන්තයෙන්ම අපේ නිගමනය අපේ විනිශ්චය පක්ෂග්‍රාහී. එහෙම නැත්නම් අංග සම්පූර්ණ නැහැ. ඒ නිසා අවිද්‍යාව කොච්චර බලපානවද කියනවනම් අපිට ජීවිත චිත්තක්ෂණයක ලැබිය යුතු සියලුම අත්දැකීම් ලබා ගන්න බැරි වුණාට පෘථග්ජනය ඉතාමත් ඉක්මන් තීන්දුවට බහිනවා. සාමයේ රහතන් වහන්සේ නමකට ඉස්සලා තීන්දුවට බහිනවා. බහින්නේ ලබාගත හැකි මූල தත්ත්වයන්ගෙන් හයෙන් එකක් අරගෙන මම දැක්කා මම ඇහුවා මම මේ අහලා බලලා කතා කරන්න කියලා ගහපා දෙනකොට හයෙන් පහක්ම හයෙන් පහකට අපි අන්ධ වෙලා තියෙන්නේ බීරි වෙලා තියෙන්නේ ගොළු වෙලා තියෙන්නේ ඒ බව අපි දන්නේ. මොකද හේතුව අර පහක් ප්‍රතික්ෂේප කරලා අල්ලගන්න දේ දැඩිව බදා ගන්න. දැඩිව බදා ගන්න දේ තමයි අල්ලන්නේ. අල්ලන ඇල්ලිලි තදකමට පහක් හැලෙනවා. කවදාකවත් ඒක ආය අපිට හම් වෙන්නේ නැහැ. නමුත් ඒ පුතජන දන්නේ නැහැ. ඒ මොකද අල්ලගත්තේ දෙද්ද වැඩි කරගන්න නිසා. ඒ නිසා මේ සංස්කරණය කරන ලද්දක් පමණමයි අපේ හිතට යන්නේ. යකථාර්ථය ඇති හැඩිය කවදාකවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕන අපි මේ ගත්ත මෙතෙක් ගත් තීන්දුව මෙතෙක් කරන ලද අදිෂ්ඨාන මෙතෙක් කරලද චේතනා සියල්ල පදනම් වෙලා තියෙන්නේ යන්තම් අටවන්න ලද වේදිකාවක ඉඳලා. ඒ වේදිකාචර ශක්තිමත් එකක් නෙමෙයි. ඒ නිසා අපි වල දැඩිසේ මේකමයි සත්‍ය අනිත්‍යව බොරුයි කියන හදනවයි කියලා කියනකොට අවිද්‍යාව කියනවා. ඔලමලකම කියලා කියනවා. මෝහය කියලා කියනවා. නොදැනීම කියලා කියනවා. මෙන්න මේ බව දන්නවා නම් ඇත්ත තමයි මම මේක දැකලා තමයි කියන්නේ. නමුත් ඔය දැකපු දෙයම ඇහුවනම් ඔබ ගඳක් බැලුවා නම් රසත් බැලුවා නම් ඔබ පහසත් ලැබුවා නම් එහෙනම් අරිට වැඩිය මේ සාක්ෂිය බොහොම යථාර්ථයට කිට්ටුයි. ඉතින් ඒ සඳහා එකක් එක විදිහට බලලා බෑ. එක චිත්තක්ෂණයක් බලලා නැත්නම් හදිස්සියලා තීන්දුවක් ගන්නවා කියලා කියන එක පුත්තජනගේ ගතිය. නැත්නම් මෝඩයාගේ ගතිය එකවරම තීන්දුවට එබෙන්න හදනවා. නමුත් සරුවචනාංශයේ ඉවසීමේ විනෝඩ කතා කරලා කියනවා දැකපු දේම බලන්න, අහන්න. අහපු දේ ගඳ බලන්න, රස බලන්න, පහස ලබන්න. එතකොට තමයි මේ අත්දැකීම අංග සම්පූර්ණ වෙලා විද්‍යාවේ ඒ විසම බලපෑම අඩු වෙලා අපේ හිතට විනිශ්චය කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ සංස්කාරවල තියෙන මේ කපුකම, පැදිහත්කාරකම අනිවාර්යයෙන්ම සංසාරයට බරයි. කවදාකවත් නිවනට යොමු කරන්නේ නැහැ. ඒ නිසා මේ සංස්කාර වල තියෙන මේ පක්ෂග්‍රාහීත්වය සංස්කාරයක් හරහාම තේරුම් ගන්න ඕනේ. ඒ සඳහායි ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙන්නේ. ඒ නිසා අවිජ්ජාපච්ච සංඛාර සංඛාරපච්ච විඥානය කියන තැන සංස්කරණය සංස්කාර කරන්නේ අපිට ළඟා එන තොරතුරු අනිවාර්යම සකස් කරලා පෙරලා පෙරහන් කරයක් හරහා තමයි විඥාණයට යන්නේ. ඒ සකස් කිරීම එතන කරනවා. මේ සකස් කිරීම කරන්නේ දේවල් වල අප කරා එන ආරම්මනවල සමාන සලකා බැලීමකින් හෝ ප්‍රජාතන්ත්‍රවාදීව නෙමෙයි අපේ අභිරුචිය අනුවයි. අපේ පෞරුෂත්වය අනුවයි. අපි ගෙනාව උපනිෂේ සම්පති සහ කර්ම වේග අනුවයි. නිසා අපි දන්නේම නැතුව දෙයක් ඉදිරිපත් වෙනකොට ඒ පද්ධතිය මේ දේ මං ගන්නවා මේ දේ හලනවා කියන එක අපෙන් අහලා නෙවෙයි නැත්නම් කෙනෙක්ගේ බුද්ධිලික මතයට සාධාරණ අවස්ථාවක් දීලා නෙවෙයි සංස්කාර පැහැරගන්නේ ඒක අරගෙන විඥානය පහල කරලා විඥානය පහුවෙලා වේදනාව ඇවිල්ලා ඊට පස්සේ තමයි අපි දන්නේ දැන් අපි මේ තීන්දුව අරගෙන ඉවරයි ඊට පස්සේ අපි පුදුමාකාර ප්‍රයත්නයක් ගන්නවා මේක සාධාරණීකරණය කරන්න ඒ නිසා ඒක හරියට අර කිතුරුත්නක මිනිහා බහිනකොට අහු වෙනවා මල්ලයිතිකාරයගේ. එනහත් ඕක කොහෙද ගියේ කියලා. ඒකට කියනවා මේ තනකොළ ටිකක් අපන්න ගියයි කියලා. කොහෙද යකෝ කිතුලි තනකොළ කියලා අහනකොට ඒක නිෙන්න උන්නේ බහින්නේ. ඕක තමයි මේ සම්පූර්ණ අපි මේ පෘථග්ජන ජීවිතය කරන්නේ අපි වැඩේ කරනකොට කිසිම වගකීමක් නැහැ. වග වෙන්න අපිට හැකියාවකුත් නැහැ. අපිට අවස්ථාවකුත් නැහැ. ඒක නිසා කියනවා ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියනවා. ඉතින් ඒකේ දක්ෂම මනුස්සයෙක් කියනවා දේශපාලනඥයයි කියලා. එහෙම නැත්නම් සමාජ විද්‍යාඥයා කියනවා ආර්ථික ලාභ ලබන මිනිහයි කියනවා. බැරි කට්ටිය ඉතින් අපිට අර ඒ වෙලාවෙට පදේ ගහගන්න බැරි නිසා ඒ රටේ හුදී ජනතාව බාටපත් වෙනවා, පීඩිත ජනතාව බාටපත් වෙනවා. ඉතින් මේ වැනි මෙවැනි ලෝකයක තමයි අපි මේ දිනන්න හදන්නේ. අපි මේ ඉස්සර වෙන්න හදන්නේ වැඩියෙන්ම සංස්කරණය කරන එකනවා ඉස්සර වෙනවා. ඒක ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙනවා. නමුත් මේ මොකක්ද අන්තිමට ලබා ගන්න කියලා බැලුවොත් මේ ජීවිතේ අපි මේ ලබන ජයග්‍රහණ වලින් අර දීර්ඝ සංසාරයකට වාසිය නැත්නම් දීර්ඝ සංසාරයකට අකුසල් රැස් කරගන්නවා. නමුත් අපිට මේ තරගකාරී ජීවිතයේ සියල්ල පාවා දීලා ඉදිරිය නොගිනොත් බෑ. ඒ නිසා අපිට සදාචාරයෙන් එතන සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් අපිට තේරුම් ගන්න වෙනවා අප කරා පැමිණෙන අරමුණු වලදී අපි ක්‍රියාත්මක වෙන්නේ කාගේ න්‍යාය පත්‍රයටද කියලා. හොඳට බලන් උදේ ඉඳලා හැන්ද වෙනකන් සතියෙන් ඉඳලා දවසේ වැඩ කටයුතු වෙලා තියෙන්නේ කාගේ න්‍යාය පත්‍රයටද කියලා. ඒක කවදාකවත් අවස්ථාව දීලා නෙමෙයි විනිශ්චය අරගෙන තියෙන්නේ. ඒ නිසා මේ වෙච්ච දේවල් වලට වග වෙන්න යන්න එපා. සරෝජනන්ත අහනවා කතංජ බික්කවේ අතීතං අන්වාගමේති. ඒවං සංඛාර ආවෝසින් අතීත මද්ධානන්ති තත්තනන්දී සමෝ සමන්වාමේති කියලා මට එදා මේ මේ දේවල් මේ මම කරපු මේ මේ දේවල් වලින් මට හරි ගියා මට වැරදුනා කියලා ඒ වෙච්ච දේවල් වෙන තමන් ආඩම්බර වෙනවා කනගාටු වෙනවයි කියලා කියන්නේ හරියට ඒක තමන් කරපු දෙයක් වාගේ. බලනකොට කරපු දෙයක් නෙවෙයි කෙරිච්ච දෙයක් තියෙන. ඒ නිසා පෘථග්ජනයා ලෝකේ තියෙන කුණු සේරම ඔළුවේ දාගෙන කරා දන්නෙත් නෑ, උනා දන්නෙත් නෑ, බැලුවා දන්නෙත් නෑ, දැක්කා දන්නෙත් නෑ. අර සියල්ලම තමන්ගේ මල්ලේ දාගෙන ඔස්සලාගෙන යන්න බැරි බරක් අරගෙන. ඒ මධ්‍යවට අනාගතය ගැන සැලසුම් කරලා මේ මල්ල බර කරගෙන වර්තමානයේ පුදුමාකාර මිරිකිල්ලක මිරිකෙනවා මේ සංස්කාර නටන නාටකම දන්නේ නැති නිසා. ඒකෙන් අදහස් කරන්නේ අපි කරපු තේරම වැරදි මේ සංස්කාර පදේ දැනගත්තෙන් පවු නිදහස් වෙනවයි කියන. නැත්නම් පවු තමා වෙනවයි කියන. අදුගානේ අදහසක් තියෙයි යමක් කරනකොට සීබුද්ධියෙන් කරන්ඩ නැවත හැරිලා බලලා මේක මම කළාද මේක මට වුණාද කියලාවත් දැනගන්න. එහෙම නැත්නම් අපි ඔය කියන හෘදේ සාක්ෂිය පවා සංග සම්පූර්ණ විශ්වසනීය තොරතුරක් නෑ උතන සාක්ෂියක් උතන නෑ ඒ නිසා අවිද්‍යාවච්චය සංකාර සංකාරපච්චය විඥාන කියලා බැලුවත් ඒ පේන පටන් අර ගන්නවා අවිද්‍යාව යම් තාක් තියනවාද ඒ තාක්කල් මේ පුද්ගලයා සකස් කිරීම කරනවා සකස් කිරීම කරන්නේ මොකද්ද මේ වර්තමාන මොහොතේ තියෙන මේ පෙළෙන ගතිය තවන ගතිය නැතිකරන්න මේක මාල වට්ටමක් දාගත්තොත් හොඳයි. මේක තව අලංකාර කරගත්තොත් හොඳයි. මේක තව දියුණු කරගත්තොත් හොඳයි කියලා අපි ළඟ තියෙනවා කල හැකි කියන සංඥාවක් මේ පවතින දුක මට ගැළපෙන්නේ නැහැ මට අදාළ නැහැ. ඒක නැති කරන්න මට පුළුවන් ප්‍රයෝග ඥානෙ. නැති කරන්න පුළුවන් මට පරණ පිණින්. මට නැති කරන්න පුළුවන් අපේ પરම්පරාවේ තියෙන නම්බුකාරකමේ සල්යෝලින් කියලා පුදුමාකාර විදියට හදාගෙන මේ කරන්න හැදුවට අර ලේනා ලේන කුඩුවේ දුවන්න දුවන්න දුවන්න දුවන්න කුඩුව හයියෙන් කරගෙන නමුත් ලේනා ඉන්නේ පතුලෙම තමයි. දුවන්න දුවන්න දුවන්න දුවන්න කුඩුව තමයි කරකෙන්නේ. වගේ තමයි කොච්චර ප්‍රයත්න කරත් මේ සීද්ධිය සිද්ධ වෙන්නේ කර්මේ සහ කර්මඵලය අනුව අපි ඒක තේරුම් ගන්න උඟාවක් වෙලාවට මරණ චිත්තක්ෂණීය පමණයි. එතකම්ම හයිය දෙනකන් දුවනවා. එමෙත හොඳටම තන වැටෙන ලෙඩකට ඉන්න ඕනේ. එතන මහා අභග්යක් සිද්ධ වෙන්න ඕනේ. අමලියක් හදයක් සිද්ධ වෙච්ච දවසේ තේරෙනවා. අපි මේ සකස් කරගෙන ගිය ආරක්ෂක සංවිධාන හෝ මොනම දෙයකින්වත් අපිට අරසාව නැහැ. ඒක වෙන්න තියෙන දෙයක්. ඉතින් බුදුජානක කියන්නේ එහෙම අමලියක් වෙන ගම්මරණ මොහොත වෙනකන් ඉන්නේ නැතුව ඒ ඒ චිත්තක්ෂණේ කරන දේ කෙරෙන දේ දිහා හොඳ සැලකිල්ලෙන් බලන්නේ කියලා. ඒ නිසා මේ සංස්කාරයන්ගේ යාන්ත්‍රණය පිළිබඳ දැන ගැනීම බොහොම වැදගත් වෙනවා මේ සති චෛතසිකයේ තියෙන වටිනාකම තේරුම් ගන්න. සතිය කරන දෙයටයි කරන දෙයටයි සමාන අවධානයක යොමු කරනවා. අවධානයක් වශයෙන් ආනාපානේ කරන්න එපා කියලා අපි සැලසුම් කළ පටන් ගත්තද කෙරුණත් කමක් නැහැ කෙරුවත් කමක් නැහැ කරනකොට කරන බව දන්නවනේ නොකරනකොට නොකරන බව දන්නවනම් අපිට ඒක ගැන පශ්චාත්තාප වෙන්න දෙයක් නෑ. අපිට සුද්ධ අවස්ථාවක් අඩු ගන්න ඊගාවට එන ආස්වාස ප්‍රසවාස හරි ගන්න පුළුවන්. නිසා මේ සංස්කාර වල තියෙන මේ පටිච්ච සමුප්පාදයේ තියෙන අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන කියන්නේ එක ජනෙල් කවුරුවක්. ආයේ සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා. පහල කරන සෑම චේතනාවකින්ම දුකක් වෙනවා. ඉතින් ඒක නිසා අපිට මේක කියන්න පුළුවන් ටිකක් මේ හිත රිදෙන තාලෙට හිතව දෙන තාලෙට කියනවා නම් අපි කරන සෑම නිර්මාණයකම නිර්මාණ වෙන්නේ දුකක්. අපි කියන සෑම අභිනි අපි ඉස්සරහට තියෙන පියවරකින්ම අපි කියන දියුණුව එහෙම නැත්නම් ඔක්කොගෙම සිද්ධ වෙන්නේ දුක දියුණුව එක විතරයි. නිසා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා මේ ලෝකායත දැනුම නැත්නම් ලෝකායත දියුණුව කියලා කියන්නේ සුසාන වර්ධනයක් කියලා. ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ කියලා මේ ලෝකේ වර්ධනය කරලා කියලා වැඩෙන්නේ සුසාන භූමිය පමණයි. වෙන මොකක්වත්ම වැඩෙන්නේ ඕක හැබැයි අවුරුදු 300ක් පමණ වෙන මේ විද්‍යානුකූල දියුණුවේ 150 200 වෙනකොට ඉහළම විද්‍යාඥයෝ දැනගත්තා. නමුත් අනිත් සියරම තාම යන්නේ මේ විද්‍යාත්මක දියුණුවෙන් අපි මේ මිනිස්සයා දියුණුවෙමයි කියලා. බුදුසසුනේ දැන් කිව්වා නම් දැන් හිටියනම් මම හිතනවා දිනු වෙන දිනු වෙන වැඩෙන්නේ සුසාන භූමිය නෙවෙයි පිස්සන් කොටවල ඇඳන් ගන්න කියලා කියාවි. දිනු සෑම සමාජකම 10ට එක්කෙනෙක් පිස්සේ. ඒක වැඩි වීමෙන් පවතින මිසක් අසහනෙ වැඩි වීමෙන් පවතින මිසක් මානසික අත්‍යති වැඩි වීමෙන් පවතින මිසක් කිසිම සමාජයක දිනු සමාජයක විශේෂයෙන් ගැලවුමක් නැහැ. ඒ නිසා සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක බොහෝම නාස්තික ප්‍රකාශයක්. එනම් මේ අභිවෘද්ධිය කියන්නේ නව නිෂ්පාදන කියන්නේ නිර්මාණශීලීත්වය කියන්නේ දුක. නිසා බුදුජානනාංශගේ කියමනේ හැටියට උපදින තාක් උපදින දුක් නැති වෙන තාක් නැති වෙන දුක්. ඒ නිසා කොණ්ඩඤ්ඤ ස්වාමීන් නිවන් දකින්නට කිව්වේ යම් කිංචි සමුදය ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම. ස්වාමීන් වහන්සේ ඇති වෙන තාක් නම් දුක් තමයි නමුත් ඒක ඔක්කොම නිරුද්ධ වෙන බව මට තේරෙන නිසා අලුතෙන් දුක් ඇති කරන්න මට ඕනක මොකුත් නැහැ. නිරුද්ධ වුණා නම් ඒක වාසියක් බව මට තේරෙනවා. කොයි දේ නිරුද්ධ වුණත් නිරුද්ධය තමයි වාසිය. නමුත් අපේ සමාජය හැදලා තියෙන්නේ සමුදේ වාසියක් කියලා හිතාගෙන. නිරුද්ධ වෙනවා දක්නොත් අපිට මේ අවමංගල්‍යයක් වාගේ. මුස්පේන්තුවක් වාගේ. කාලකන්නිකමක් වාගේ. ඒ නිසා අපිට දකින්න අමාරුයි. යමක ගෙවන් වෙන අවස්ථාව, ක්ෂය වෙන අවස්ථාව, වැය වෙන අවස්ථාව, නිරෝධ අවස්ථාව ප්‍රයෝගයෙන් තමයි සරුවචනන්සේ පෙන්නන්නේ. ඒ නිසා සරුවචනන්සේ මතක් කරනවා කෙනෙකුට මේ පැත්තට පොඩි ආර්ය අෂ්ටාංග මාර්ගයේ දිගේ සම්මාදිට්ඨිය හරහා එහෙම නැත්නම් ධම්මවිචය ආදී සංකල්ප හරහා යන්න ආස්වාස ප්‍රසවාසය වෙනකොට ආස්වාසය කියලා අපි දකින්නේ ඇති වෙච්ච ඝන බහල වෙච්ච ගොරෝසු වෙච්ච වායෝ පොට්ටබ්බ ධාතුවක්. ඒකේ වෙනකොට සංස්කරණ වෙලා ඉවරයි. ඉතින් ඉස්ලාම කරන්න තියෙන්නේ රූප වලින්, ශබ්ද වලින්, ගන්ධයෙන්, රසයෙන්, පහසෙන් වෙන් කරලා ආස්වාස වායෝ පොට්ටබ්බ ධාතුවත් ප්‍රස්වාස වායෝ පොට්ටබ්බ ධාතුවත් කොටු කරන්නයි කියන්නේ. අනිකුත් විචල්්‍ය සාධක තහවුරු කරලා ආස්වාසය මේක ප්‍රස්වාසය මේක ආස්වාසය මේක ප්‍රස්වාසය මේක යොමු කරලා ඒක හොඳට මොහොනට මොන දැම්මට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරන මේක සහතික නම් දැන් එනේන ආස්වාසේ පේනවා එක එක ප්‍රස්වාසේ පේනවනම් ආස්වාසේ මුල බලන්ඩ හටගන්ම බලන්න මේ සංස්කරණේ වෙන හැටි බලන්ඩ අවධානය යොමු කරන්න කියලා. ඒ මොකද මනුස්සයා ස්වභාවයෙන්ම කැමති ආරම්භයේ දකින්න එක මංගලයි, ඒක භද්‍රයි, ඒක සුභයි. ළමෙක් හම්බ වෙනවා බලන්න අපි කැමති. නමුත් ඒ ළමයා මැරෙනවා දකින්න ඒක ඒක ආමංගල්‍යයක්. ඉපදෙන එක මංගල්‍යයක්. ඒක බුදුමාකාර මංගල්‍යයක් අපේ ලෝකවල තියෙන. එකක් විතරක් හොඳයි කියන අනිත් එක හොඳ නැහැ. ඒ නිසා ඒ ඒ සමාජ යෙදවමම පාවිච්චි කරලා තියෙන ආස්වාසය පටන් ගන්න හැටි බලන්න ඒක. ඒකකොට දවසක් ඒ යෝගාවචරයට සකස් වෙච්ච ගොරෝසු වෙච්ච ආනාපානය මෙන්න මෙතනින් පටන් ගන්න යන්නේ. මෙන්න මේ විදිහට නොදැනෙන තැනක ඉඳලා කොට නැගෙන්නේ කියලා මුලත් එක්ක මම දකින්න තන ආපුවාම ඒකට කියනවා ධම්මට්ඨිතිය ලැබුවයි කියලා. ඒකට කියනවා යථාභූත ඥාන දර්ශනය කියලා. ඒකට කියනවා හේතුඵල ධර්මයේ දැක්කයි කියලා. තවත් විදිහකට මේක සාමාන්‍යයෙන් ඔය ඥාන පෙළගැස්මේදී පෙන්වන්නේ ඥාන පරම්පරාවේදී ඇති වෙන ආස්වාසේ ආස්වාස වශයෙන් ඇති වෙන ප්‍රස්වාසේ ප්‍රස්වාසේ වශයෙන් ඒ පහය පොට්ටබ්බ ධාතුව මේක ආස්වාසේ මේක ප්‍රස්වාසේ මේක ශබ්ද වේදනා හිතිලි නෙවෙයි කියලා සාංශුද්ධෙන් දැනගැනීමට කියන නාම රූප පරිච්ඡේද ඥානයි කියලා රූප ධර්ම වෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතු ආස්වාස දැනගන්නා ඥානය නාම ධර්මයි. ප්‍රස්වාසයේ වශයෙන් යන වායෝ පොට්ටබ්බ ධාතුව රූප ධර්ම වෙනවා. ඒක ආස්වාසය නෙවෙයි කියලා ප්‍රස්වාසයමයි කියලා දන්න එකට කියනවා නාම රූප පරිච්ඡේ ඥානය. නාම රූප පරිච්ඡේ ඥානය කියන්නේ සකස් වෙච්ච දෙයක්. පච්චවදික ඥානය කියලා කියන්නේ සකස් වෙන හැටි දැකලා ගොඩ නැගීගෙන එන එකත් එක්ක ගොඩ නැගිච්ච එක දකිනවා. ඒකනේ කියනවා හේතුවත් සහිතව ඵලය දැකීම කියලා. සත්‍ක්ෂේ පරිග්‍රහ ඥානය කියනවා ප්‍රත්‍යත් සහිතව ප්‍රත්‍ය දකින්න. ප්‍රත්‍යත් දකින්න සංස්කාරය දකින්න. මේක විශාල දියුණුවක් ඕනම දෙයක මුල දකින්න එක. කොච්චර දියුණුවක්ද කියලා කියනවනම් ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ පරිබ්‍රාජක කාලේ යස්සජී හඳු දැක්කට පස්සේ යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ ආහ කියනකොටම සෝවන් වුණා. සර්වචනාංශේ යම් ධර්මයක් හේතුකින් පැන නගිනවා නම් ඒ ධර්මයේ හේතුව කියලා දෙන කෙනෙක්. මේ ධර්මයට පිළියම් කරන එක නෙවෙයි වැඩේ ඇති වෙච්ච ඝන බහල වෙච්ච සංස්කාරය හදන්න යන්නේ. ඒ සංස්කාරය හැදෙන හැටිට හිතියොම කරන සාසුන වහන්සේ නමක් කියනකොට සෝවාන් වෙන තරමට ඊයේ ධම්මා හේතුප්පබව කියන වචනේ වැඩගත් වෙන වගේ තමයි මේ නාම රූප පරිච්ඡේ ඥානෙ ඉඳලා පච්චේ පරිඛා ඥානෙට යනවයි කියලා කියන්නේ අපි මේ දෙයක් විනිවිදිනවයි කියන එකයි. ඊට පස්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ නැත්තම් කෝලිත නෙවෙයි උපතිස්ස පරිබ්‍රාජික තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියලා කියනකොට නිවන් දක්වා. ඒ නිසා නාම රූප පරිච්ඡේ ඥානෙ පච්චේ පරිඛා ඥානෙට යනවයි කියලා කියන්නේ හේතුවත් සහිතව සංස්කාරයේ දකින්න එක. මේක පෙන්වන්නේ මොකටද? යම් කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නම් මේ ආස්වාසිය මතුවෙන හැටි දකින්න. නැත්නම් ආස්වාසිය එන්නත් ඉස්සරලා අප්‍රමාදීව හිත පිහිටුවලා සතිය පිහිටුවලා නැති තැනක ඉඳලා මේ ආස්වාසිය ගොඩනගෙන හැටි දකින්න එයාට සුදුසුකමක් ලැබෙනවා. ප්‍රභාවයක් ලැබෙනවා මේ විදිහට ගොරෝසු වෙච්ච ආස්වාසිය ගෙවෙන පැත්ත බලන්න. මේ විදිහට ගොරෝසු වෙන ප්‍රසවාසයේ ගෙවෙන පැත්ත බලන්න. එතකොට යා මුල මැද අග තුන දකිනවා. ඒක තමයි තේසංචයෝ නිරෝධෝ ගොඩනැගිච්ච ආස්වාසේ නිරුද්ධ වෙන පැත්ත දැක්කනම් ඒක තමයි මොග්ගලන් ස්වාමීන් වහන්සේට වැඩිච්ච කොන. හට ගන්න හැටි දකින්නවා කියනකොටම උපතිස්ස පරිබ්‍රාජකයට සෝවාන් වෙන ධර්මයට ඒකේ ධර්මයක් තිබුණා. මේ කෝලිතට උපතිසට ඒ උපදින දේ ඒ ආකාරයෙන්ම ගෙවන් වෙනවා කියනකොට නිරෝධ සත්‍ය දැකීමේදී සංස්කාරය කියලා කියන්නේ ඒ කියන්නේ වෙන අර්ථයකින් යම් ධර්මතාවයකට මුලක් මැදක් අගක් තියෙනවනේ ඒකට සංස්කාර කියලා කියනවා. නැත්තම් සියලු සංස්කාරයට උප්පාද තීති භංග කියලා තුනක් තියෙනවා. ඒක ඔය තීති කියන වචනය පස්සේ පොඩ්ඩක් සංස්කරණය වෙලා තියෙනවා. සරුවත් අනසේ සඳහන් කරලා තියෙන්නේ උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති කියන. අපි ගන්න තිති කියලා පිළිතන එක පෙරලියක් තියෙන කියලා සර්වඥාන්සේ කියනවා. අපි ධර්ම යුගයට එනකොට අටුව යුගයට යනකොට තිතිය කියන එක ස්ථිර කරගන්න හදලා තියෙනවා. ඒ මේ ස්ථිර දෙයක් නැත්තේ නෑ. ඒකෙත් තියෙන පෙරලියක්. නමුත් ඒක හටගන්නක් තියෙනවා. කාමාරයක් තියෙනවා. ඒකට සංස්කරණයක් ඒකට සංස්කාර කියලා කියනවා. එනිසා සංස්කාර ධර්මයක නිරෝධය කියලා කියන්නේ හට ගන්න තැනගෙන ඉතාමත් උපේක්ෂකව ඉවසිල්ලෙන් බලන ඉඳලා ඒක මැදට ඇවිල්ලා එයාගේ රංගනය දක්වාට පස්සේ ගෙවෙන කම්ම බලන ඉන්නකට කියනවා කයානුපස්සන වයානුපස්සන නිරෝධානුපස්සන කියලා. ක්ෂය වෙන හැටි, වැය වෙන හැටි, නිරුද්ධ වෙන හැටි. ඉතින් අපර කලින් දැකපු රූප සම්බන්ධ වෙලා තියෙන කායනුපස්සනාවේදී උණුසුමක් මත වුණා, සීතලක් මත වුණා, කම්පනයක් මත වුණා, චංචලයක් මත වුණා, එනසම් ගලන ගතියක් පිටු කරන ගතියක් ආවනම් අපි දැනගන්න ඕනේ මේ තියෙන සකස් වෙච්ච දෙයක්. ඒක නැවත නැවත එනකොට කොහොමද මේ උණුසුම් ගතිය මතුනේ? කොතන ඉඳලාද ආවේ? ඒකල ඒක ගෙවන් වුණාට පස්සේ කොහොමද කියලා මුලැමැදාක දැකීමද විපස්සනාවෙත් නිර්වචනයක් වෙනවා. මුලැමැදාගක් තියෙන එක සංස්කාරයේ ස්වභාව ලක්ෂණයක්. ඒකේ මේ අචන්ත ලක්ෂණයක්. නයිසાર્ගික ගතිය. ඒක ඒ විදිහට දකින්න එක මේ ලෝකයේ අතීතාවක් තියෙන සංස්කාරය කියලා ඇත්ත දකින්න එක ඒකේ මුලැමැදාක දැකීමයි විපස්සනාව කියන එකේ නිර්වචනය වෙනවා. ඒක නිසා ගෙවෙන ගෙවෙන පැත්ත බැලීමට ලෝකයා කැමති නැහැ. ලෝකයා කැමති ඇති වෙන පැත්ත දකින්න. නමුත් ඇති වෙන පැත්තේ තියෙන්නේ අන්ත දෙක පමණයි. බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා වේදනාවක හටගත් අවස්ථාව, හට ගැනෙන අවස්ථාව සහ වේදනාව කියන දෙක යාන්තම නැත්නම් ඉඳලා දුක් වේදනාවක් හෝ සුඛ වේදනාවක් පටන් ගන්නකොට යාන්තම පටන් ගන්න තැනilla දුක් හෝ සුඛ වේදනට යන්නේක අන්ත දෙක වශයෙන් උත් ඒක දිහා විවේකීව බලන්න එක ගෙවන් කිරීම මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් පෙන්වනවා. ඒ කියන්නේ සංස්කාරයගේ නිරුද්ධ වෙන පැත්තට අවධානය යොමු කිරීම තමයි කල යුත්තේ විපස්සනා ප්‍රබල විපස්සනාට ගියාට පස්සේ ඔය නාම රූප පරිච්ඡේද පච්චේ පරිග්‍රහ ඥාන නැත්නම් සම්මස්සන ඥාන කියන සම්මස්සන ඥාන තමයි ඉස්සල්ලාම යෝගාවචරය යමක මුලමදාක දකින්න පටන් ගන්නෙ. නමුත් ඒ දකින්නේ ඊටාම කුඩා අංශ වල නෙමෙයි කැටිචිවල, පදාසවල තාම ඝණයක. ඊට පස්සේ යා කැමැති දැනට කියලා අහනවා ඔබ මේ පාරේ තව ඉස්සරහට යන්න. දැන් ඩිග්‍රිය තියෙනවා PhD කර කැමැතිද කියලා. පශ්චාත්තාපදයට කැමැති නම් මේ ප්‍රශ්නාවට බහිනවා. ඒ කියන්නේ තා මේ උද්‍යප්පේ ඥානෙත් පහිනවා. උද්‍යප්පේ ඥානෙදී ඔය සංඥා වේදනා සහ සංඥා පිළිබඳව තද්ද බල කඩින් පරීක්ෂණ දෙකක් පවත්නවා. මේ ඉති එන වේදනාවල් අල්ලා ගන්නවද? එන සංඥාවල් දිගේ තොරන් ගන්නවද කියලා ඒ කඩින් පරීක්ෂණ දෙකේදී කෑදරය අහුවෙනවා. ලාභයට සත්කාරයට සම්මානයේ සිලෝකයට යන කට්ටිය එයින් අයින් වෙනවා. ඒ සමත් වුණොත් ඊට පස්සේ උපාද උදය වය කියන දෙකේ පෙන්න පෙන්න හිටපු චිත්‍රයේ උදේ පැත්ත නැතුව වය පමණක් පෙන්වන්න පටන් ගන්නවා. සංස්කාරක සංස්කාර ලෝකයක් ඇත්තේ නෑ වය පමණක් තියෙනවා. නමුත් අපේ හිත හදනවා මෙතෙක් කල සංසාරේ හට ගන්නා වැට දැකීමෙන් අපි දුක් වැළඳුවා, දුක් වැඩි කරා, චිත්ත පීඩා වැඩි කරා, ආතතිය වැඩි කරගත්තා, අසහන වැඩි කරගත්තා. නමුත් මේ සෑම වැඩි වෙන දුකක්ම නැත්තම් සංසිද්ධියක්ම වැයවීමක් තියෙනවා. නමුත් ඒක දකින්න අපි කියන අපි හිතුවහක මූලක මොක මේ මුස්පෙන්තුවක් කියලා. කාලකන්නිකමක් කියලා. නොංජල්කමක් කියලා. බය අඩුකමක් කියලා. ඒ නිසා සර්වඥාන්සේ ක්‍රමයෙන් ගෙනියලා වැයවීම විතරක්ම පෙන්වන්න බලන් ගන්නවා. ඒක බුදුහමස කරන දෙයක් නෙවෙයි. මේ චිත්ත වීදියේ සිදුවෙන දේ. ඒකට කියනවා භංග අනුපස්සනාව කියලා. භංගය අනුව දකින්න එක. ඒකකොට බුදුමාකාර බයක් එනවා. මෙච්චර ආසාවෙන් රැස් කරපු සෑම දෙයකම තිබුණා මේක බැලුවේ නැහැ. හැම දෙයකම මුල බල බල හිතේ භංගය දකින්නකොට තමයි බය ඒ වගේම මෙවැනි බිම්බෝම්බයක් උඩ නේද අපි ඉන්නේ මෙහෙම මකර කටක නේද අපි ඉන්නේ මේ අල්ලගත්ත සෑම දෙයක්ම දෙන්න වෙනවා කැමැති වුණත් අකමැති වුණා. එතකොට පුදුම නිදිමේ ආසාවක් එනවා. මේ දැඩිව අල්ලගෙන ඉන්න ඉන්න ඉන්න සංස්කරණය කරගන්න කරගන්න අපි ගොළු බෙල්ලක් කැවිලා මේ ඇටි කුකුලක් කැවිලා ගොළු බෙල්ල අල්ලගෙන ජීවත් වෙද්දී උගේ කට්ටෙන් මස් ඇදලා ගන්නවා වගේ කටට අහුවෙච්ච ගෙම්බා පණ පිටින් ගැරන්ඩියා ගිලින්නා වාගේ පූසෙක් මීයක් කරගෙන ලේ රහට කන්නා වගේ අර අපි ඔක්කොම උපයාගත්ත දේවල් අපිට ගෙවලා දාන්න වෙනවා කියනකොට පුදුමාකාර ඒ ගැළවීමේ ආසාවක් ඇති වෙනවා. ඒක මේ කෙලස් බරිත එකක් නෙවෙයි. කෙලස් බරිත නම් ඒකට කියනවා බයක් ඇති වෙනවයි කියලා. අන්තිමට ඒක ස්වභාව ධර්මයේ බව තේරුම් ගත්තාම බයෙන් තොරව, ද්වේෂයෙන් තොරව මේක අතහරින්න වෙනවා කියලා එතකොට අපිට නිබ්බිදා ඥානය නිබ්බිදාව නිබ්බිදා ඥානයක් වඩපත් කරගන්න පුළුවන් වෙනවා. දැන් ඉන්නේ නිබ්බිදාව බයක් වෙලා අපට. ඒක නිර්වින්දනයක් වෙලා අපි මේක දක්කු මුක්කක් වෙලා ඒ මොකද අපි ඇති වෙන පැත්ත විතර දකින්න කැමති. ඔය සංස්කාර ගැන ඉගෙන ගන්නකොට බුදුහමතු කියලා හැම සංස්කාරයකම වැය පැත්ත තියෙනවා වැය පැත්ත බලන්නේ කියලා. ක්ෂය වෙන පැත්ත වැය වෙන පැත්ත. අනේ ඒක බලනකොට තමයි ඔය භය මුංචිතුකම් මෙතන කියන පස්සේ මේ මිනිස්යාට පුළුවන් වෙනවා මේ ලෝකේ තියෙන දේවල් මම කියාගත්ත මම නොවේ කියාගත්ත දේවල් සැප කියාගත්ත දුක් කියාගත්ත දේවල් හරි කියාගත්ත වැරදි කියාගත්ත දේවල් ධාර්මිකයි කියාගත්ත අධාර්මිකයි කියාගත්ත දේවල් සාධාරණයි කියාගත්ත අසාධාරණයි කියාගත්ත දේවල් ඔක්කොටම මේ සිද්ධිය තමයි අපි මෙතෙක් කල් හිතුවේ සාධාරණ සැප ධාර්මික දේවල් හොඳයි කියලා. දැන් මෙතන පේනවා එව්ව නැති වෙනකොට අසාධාරණ දේවල් නැති වෙනකොට වැය දුකයි. අසාධාරණ දේවල් හට ගන්නකොට දුකයි, වැය වෙනකොට සැපයි. සාධාරණ දේ හට ගන්නකොට සැපයි, යනකොට දුකයි. එතකොට මේ සංඛාරයන් පිළිබඳ මේ පටිසංඛාර ඥාන එනකොට පටිසංඛාන කියලත් මේක සඳහන් කරනවා පටිවිපස්සනා කියලා සඳහන් කරනවා. ඒ යෝගාවචරයට ඒ දකින්න දේවල් අනුව හිතේ වෙන පෙරලිය. හිත ආඩම්බර වෙන හැටි, පශ්චාත්තාප වෙන හැටි, ලාභ ලබන හැටි, පාඩු ලබන හැටි, දුක් වෙන හැටි, කනගාටු වෙන හැටි ආදී අෂ්ටලෝක ධර්මයන් සැලෙන හැටි මේ සංස්කාර ගොඩක් අල්ලගන්නේ නේද කියලා තේරුම් ගන්නකොට සංස්කාරයන්ගේ ශීඝ්‍ර පෙරලිය විතරක් නෙවෙයි ඒ පෙරලිය පිළිඹු කරන්නා වූ හිතේ ශීඝ්‍ර පෙරලිය ඒ හිතටම පේනවා. ඒක තමයි මේ මනුස්ස හිතක තියෙන මේ ශ්‍රේෂ්ඨම ගිනි පුළඟුව ඒක කියනවා නිකන් උපමාවට අටුවාචාරින් වහන්සේ මේ ඇඟිල්ල තුඩුව ඒ ඇඟිල්ල තුඩෙන් අල්ලන්න බෑ කියලා. ඒක අල්ලන්න වෙන ඇඟිලි තුඩක් ඕනේ. ඒ වගේ තමයි කවදාකවත් හිතට ඒ හිතේ සංස්කරණය කරන ගතිය හිතට ගෝචර වෙන්නේ නැහැ. ප්‍රකාශ වෙන්නේ නැහැ. මොකද හිත හැදිලා තියෙන්නේ ඒක සංස්කරණය කරන තාකල් හිතේ පිළිමිබුව පේන්නේ ඒක දැක ගන්නා සුළුව ගිහිල්ලා සංස්කරණය කිරීමට පාවිච්චි කරන වූ රූප ධර්මයි. එහෙම නැත්නම් ආවේග චිත්ත ධර්ම ශීඝ්‍රයෙන් පටන් හරි බලාන ඉඳලා ඒ බලාන ඉන්න හිතත් ආරම්මණයක් වෙච්ච දවසකට ඒකත් ගෝචර වෙච්ච දවසකට තේරෙන පටන් අර ගන්නවා දකින දකින හිත ඊගාව හිතෙන් බලනවා මතුවෙන මතුවෙන හිත ඊගාව හිතෙන් බලනකොට යෝගාවචරයට මම දැන් මෙතන කියන ඒ උපමානේ ඉතාමත්ම තහවුරු වෙන්න පටන් ගන්නවා. ඒකට කවදාහක්වත් වෙන කෙනෙක්ව බලන්නත් බෑ, වෙන චිත්තක්ෂණයක බලන්නත් බෑ, වෙන තැනක වෙනව බලන්නත් බෑ. ඒකට පැටි විපස්සනාට ගිහිල්ලා තමයි සියලු සංස්කාරයන් વિશે උපේක්ෂාව පහළ වෙන්නේ. ඒකට කියන සංඛාර උපේක්ෂා කියලා. ඒකට සංස්කාර වලට වෙන අර කියන සකස් කිරීම අර්ථයටම තමයි වෙන පැතිකඩක් පේන්න පටන් ගන්නවා. මේක තමයි සරුවත් ඥානංශයේ දකින්නේ. පෘථග්ජනෙකට යන්න පුළුවන් උසස්ම ඥානයි. එහෙම නැත්නම් මහ බෝසතාණන් වහන්සේ නමකට ඒක ජීවිතේක යන්න පුළුවන් උසස්ම තැන තමයි. එතෙන්ට ගියාට පස්සේ තමයි ඒ පුද්ගලයා සමාජ සේවාවක් හෝ සාසනික සේවාවක් කරන්න සුදුස්සෙක් බවට පත් වෙන්නේ. ඉතික් කරන්නේ අවස්ථාවාදීව. ඉතික් කරන්නේ සුදුසුකම් නැතුව. ඉතින් ඒ නිසා ඒ සුදුසු නැතුව ඒව කරන්න ගියාට පස්සේ ඒ වගේ අනස්ත ප්‍රතිපල කොච්චර හොඳ දේ හිතාන ගියත් නරක ප්‍රතිඵල එන්නේ ඉඳී තියෙනවා. මොකද තමන් මේ දේවල් පිළිබඳව තලතුණකමක් උපේක්ෂාවක් ඇති කරගත්ත නිසා උපේක්ෂාවේ අන්තිම උපේක්ෂාව තමයි මේ සංඛාර උපේක්ෂාව කියන එක. ඒ නිසා විපස්සනා ඥානෙ සංඛාර උපේක්ෂා ඥානය ඒ මාර්ගඵල ඥානයකට ඉස්සර වෙලා සෝවන් මාර්ග ඥානට ඉස්සර වෙලා මතුවෙන එක. හැබැයි මේ සංඛාර උපේක්ෂා ඥානය කොච්චර ශ්‍රේෂ්ඨද කියනවනම් තාම සෝවාන් නොවුනට රහතන් වහන්සේ නමකගේ හිතක් මේ සංඛාර උපේක්ෂාවේදී ඇති වෙනවා. ඊට පස්සේ මේ සංඛාර කියන පදය කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා තවත් වෙනමම පැත්තකින් පෙන්නනවා. ආනාපාන සති සූත්‍රයේ, චුල්ල වේදල්ල සූත්‍රයේ වගේ තැන්වල. එතෙන්ට ගියාම මේ කියන අර සමාජශීලී මට්ටමේ ආචාර ධර්මවල නෙවෙයි ඉතාමත්ම අත්‍යන්තව කෙනෙකුගේ సంతානය තුල මේ සිදුවෙන ක්‍රියාවලිය ඇතුලෙන් ඇතුලට ඇතුලෙන් ඇතුලට ගමන් කිරීම. මේ කියන කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන මේ තුන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේදී ඒ චූල වේදල සූත්‍රයේ සඳහන් කරන්නේ කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙකයි. වචී සංස්කාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක. චිත්ත සංකාර නැත්නම් මනෝ සංකාර කියලා කියන්නේ වේදනා සංඥා කියන චෛතසික දෙක. මේ සංස්කාරයන් සංසිඳීම තමයි නැත්නම් සම්මතයකටපත් කිරීම තමයි මේ ප්‍රතිපදාවේ තියෙන ගැඹුර නැත්නම් මේ විපස්සනා භාවනාව. ඒක සමතේන්තර එකක් නෙවෙයි විශේෂම වචී සංඛාර විතක්ක ਵਿਚාර දෙක බොහෝ විට සමත භාවනාවට සම්බන්ධ කරලා කියන්නේ මොකද විපස්සනා භාවනා කරනකොට ධ්‍යාන මට්ටමකට නැති වුණාට උපචාර මට්ටමකට ඒක කීකරු කරගන්නම වෙනවා අඩු ගන්න කාය සංස්කාර දකින්න. ඊට පස්සේ තමයි චිත්ත සංස්කාර වලට දැකීම සුදුසුකමක් ලබන්නේ. හැබැයි ඒ වෙනකොට ඒ කාය සංකාර ගෙවම් කළ චිත්ත සංකාර වලට එනකොට අර භාවනාවේ අර විපස්සනා ඥානවල බලනකොට ඒ පුද්ගලයා ඒ සම්මසන ඥාන පහු කරලා බොහෝ විට උද්‍යප්පේ ඥාන ආදී ප්‍රතිපදාවට බැසගෙන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය පණන් ගන්න එක පැත්තකට කියනවා නම් මේ කාය සංස්කාරයන්ගේ සමතෙන් පස්සේ තමයි කාය සංස්කාරේ සමතේ දක්වම සමත විපස්සනා දෙකෙන්ම යන්න පුළුවන් නමුත් ඊට පස්සේ එයාට අවස්ථාවක් දෙනවා දැන් මොකද කියන්නේ ඉස්සරහට යනවද පස්සට යනවද කියලා ඒ ඒ අවස්ථාව තමයි මේ විදර්ශනා උපක්‍රේෂ කියන කඩයිම ඒ කඩින් පරීක්ෂණය සමත් වුණොත් ප්‍රතිපදාවට වැටෙනවා. ඊට පස්සේ තමයි ප්‍රතිපදා ඥාන දර්ශනයේ ප්‍රතිපදාව කියන එක. කල යුත්තේ නැත්තම් බද්ධේ කරත්තේ එහෙම නැත්තම් විවේකය එහෙම නැත්තම් මේ උද්දකලාව කියන එක තේරුම් ගත්තට පස්සේ එයා ප්‍රතිපදාවෙන් නිදහස් වෙනවා. විමුක්ත වෙලා ඥාන දර්ශනයකට වැටෙනවා. ඒ නිසා ඒ සංස්කාර පිළිබඳව මෙතෙක් වෙලා කියපු දේවල් මූලධර්ම වලට බරයි. දර්ශනයක් විස්තර කරාට මොකද්ද මම කළ යුත්තේ කියන ප්‍රශ්නේ ඇහුවොත් නැත්නම් ප්‍රායෝගික පැත්ත ඇහුවොත් උත්තරේ තියෙන්නේ මේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන විග්‍රහය හරහා කියලා මට හිතෙනවා. ඒ නිසා ආනාපාන සති සූත්‍රයේදී බොහොම ලස්සන සර්වචන් වහන්සේ එකම එක කර්මස්ථානේ වද ආස්වාද ප්‍රසවාසයේ හරහා අවස්ථා 16කින් මේ එක එක සංස්කාරයක් කපාගෙන සංස්කාර සමතේකට එහෙම නැත්නම් පස්සම්බණයකට සංසිඳීමකට පෙත සකස් කරලා දෙනවා. එහෙල උන්වහන්සේත් බුදු වෙච්ච ගමන් කරපු පළවෙනි උදාහරණ ගාතාවේ අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිප්පිසං අහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරං දිත්තෝසී පුනගේයන් අකාසී සබ්බාතේ පහසුකා වක්කා විසංඛාරගත විසංඛාරගතං චිත්තං තණ්හාණං කයමං ජරා මගේ හිත සංස්කාරගත හිත විසංඛාර කරා සංස්කාර සියල්ලම සමතේකටපත් කරා සංස්කාර සියල්ලගෙම වෙනෝද විමුක්තිය ලැබුවා සංස්කාර සියල්ලගෙම විවේකී ලැබුවා සංස්කාර සියල්ලගෙම විසාම වුණා සංස්කාර සියල්ලගෙම එකලා වුණා මෙහෙම නැත්නම් හුදකලා වුණා පෘථග්ජන ජීවිතය කියන්නේම සංස්කාරයි කයෙන් වචනයෙන් හිතෙන් કોઈ හැම චිත්තක්ෂණයෙම මොකක්කෝ චේතනාවක් අනුව දුවනවා. ඒ චේතනාවක් අනුනේ නැත්තම් කනගාටුත් වෙනවා. මොකද ඒකේ මමයා ඉස්මතු වෙන්නේ කැපි වෙන දෙයක් වෙන්නේ නැහැ. තණ්හාවට ආවඩන්නේ නැහැ. ඒ නිසා මේ සංස්කාර සමතේ තමයි ඔය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියදී පෙන්වන්නේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර වශයෙන්. ඉතින් ඒකට මේ කාය සංකාර කියන එක ওই රූප ධර්ම සම්බන්ධයෙන් අපි පළවෙනි දවස් දෙකේ විස්තර කරපු එකමයි අපි දැන් නැවතත් මේ සංඛාර කියන පදේ හරහා ඒකට එළිය වැටෙන තාලට විස්තර කරන්නේ කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාසය නම් මේ ආස්වාද ප්‍රසවාසයේ විපරිණාමය ආස්වාද ප්‍රසවාසයේ රූපාන්තරණ දැක ගැනීම සඳහා නැත්නම් ඒක ඉස්මතු කර ගැනීම සඳහා අරණ්‍යයකට හෝ ගහක් මුලට හෝ ශූන්‍යාකාරයකට යන්නේ කියනවා ඒකල්ලි වෙලා කය තැම්පත් කරන්න කියනවා චේතනාවකින් විරහිතව නඩත්තු කරන්න පුළුවන් ඉරියව්වක. නඩත්තු වෙන සමතුලිත ලැහැල්ලු ඉරියව්වක. ඇත් දෙක වහගන්නයි කියලා කියනවා. ඇහෙන් එන රූප දැකීම මත සංස්කාර ඇති වෙයි කියලා සැක තියෙනවා. ඒකම ශබ්ද නැති තැනකට යන්නේ කියලා කියනවා. ශබ්ද කරන්නත් එපයි කියනවා. කහිනකොට ලේන්තුවක් තියාගන්නයි කියලා කියනවා. හැමදාම මම මෙතෙන් තමයි මේ පාඩම ඉගෙන ගත්තේ මම නැවතත් මතක් කරනවා මේ කහින තුන් හතර දෙනෙක් කියනවා අපි අනුකම්පා කරනවා මම කරුණා කරලා කියන එකට ලේන්තුවක් හෝ ටිෂු එකක් තියාගන්න එතකොට ලොකු පහසුවක් තියෙනවා මොකද සමහර කට්ටිය කැමති ඒ ශබ්ද නැත්තම් ඇත්තට මේ කහින ගැනත් කැමති ශබ්ද නැත්තම් ඉතින් මොකද කරන්නේ නමුත් ඒකට මෆ්ලර් එකක් පාවිච්චි කරන්න එතකොට විස බීජ යන්නේත් නැහැ ශබ්ද තීව්‍ර වෙන්නේත් නැහැ ඒ වගේ ගන්ධ රස කියන දෙක අභිගමනය කරන්න එපයි කියන කය ආස්වාද ප්‍රසේවත් ප්‍රසවාසේවත් චේතනාපූර්වක ගන්නපයි කියන. ඒක ආනාපාන දිහා බලනකොට ඒ ආනාපානයේ දීර්ඝයක කෙටි බවටපත් වෙන එක විතරයි සර්වඥාන්සේ පොතේ සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ සබ්බ කාය පරිසංවේදී කියලා ආස්වාද ප්‍රසවාස මුළුල්ලම. මේ අටුවචාන් වහන්සේලා විස්තර කරන්නේ ආස්වාසේ මුලමදාග දකින්නයි කියන එකයි. ආස්වාස කයේ මුලමදාග දගෙන මුලුල්ලම දකිනවා. මෙන්න දැන් තමයි ආස්වාස ප්‍රසවාසය හොඳට එතකොට හරියට තිරින්ගයකට දාලා තද කරගත්තා වගේ මුලට මුල දාලා තියාගන්න පුළුවන් වෙනවා. මේක ඉතින් ලොකු ළඟා වීමක්. මෙතන ඉන්න හුඟ දෙනකොට ඒක පහසු දෙයක් එහෙම නැත්නම් දැනට පුරුද්දක් වඩපත් උනාට විශාල ළඟා වීමක්. එතකොට වෙන්නේ මොකද්ද? මේ කයි මේ කල යුත්ත සිදුවේ යුත්ත දැන් ආනාපානේ සංසිඳන ඒක හොඳයි ඒකයි මට වෙන්න ඕනේ මේ කියන්නේ කාය සංස්කාරයන්ගේ සංහිඳීමක් කියලා දන්නවනම් ඒ සංහිඳීම වඩා වර්ධනය වෙන්න පටන් ගන්නවා අපි නැත්නම් ඒකට අනුග්‍රහ කරලා වෙනවා එහෙනම් ඒක පෝෂණය කරා වෙනවා ඒකට අවශ්‍ය සප්පාය කරනු දුන්නා වෙනවා නමුත් ඒක සංසිඳනකොට බය වුණොත් කලබල වුණොත් අපි අලුතෙන් සංස්කාර රැස් කරනවා. නිසා ඒ මතින් සංස්කරණය ඇති නොවීම විදිසාදිෂ්ඨාන කරගෙන යන්න ඕනේ. ඒ හුස්මටම හිත ගෙනල්ලා හුස්මත් සංසිඳනවා නම් ඒක තමයි කායනුපසනාවේදී ප්‍රයෝගය වෙන්නේ. එහෙම කායනුපසනාවේදී කියලා ආස්වාද ප්‍රසආස නොදැනෙන මට්ටමට සංහිඳනකොට පස්සම්බයං කාය සංකාරං අස්සසි සාමිති සික්කති. පස්සම්බයං කාය සංකාරං පස්සසි සාමේ සික්කති. කාය සංස්කාරයන් සංසිද්ධුමින් සංසිද්ධුමින් මම හැසිරෙන්නේ මේ නැත්තම් හික්මෙන්නේ මේ කාය සංස්කාරයන් සංසිද්ධුමින් සංසිද්ධුමින් ප්‍රසවාසයෙන් මම හැසිරෙන්නේ මේ කියන එකයි මෙතන සඳහන් කරන්නේ. ඉතින් ඒක සංසිඳුණාට පස්සේ ඒ යෝගාවචරයට ආස්වාද ප්‍රසවාස සංසිඳීම විපස්සනා භාවනාවේදී ඒ සංසිඳුණයි කියලා හිතෙන මට්ටමට යනකම් යන්න පුළුවන්. හැබැයි සංසිඳීම 100% සම්පූර්ණ වෙලා නැහැ. නමුත් ඒක ප්‍රායෝගිකව සම්කිටනකට යන්න පුළුවන්. සමත භාවනාවේදී මේක සිද්ධ වෙන්නේ චතුත්ථ ධානා මට්ටමේදී. එතකල්ම ඒකේ පුංචි පුංචි ලේස තියෙනවා. මන්දි තියෙනවා. ඒක සම්පූර්ණ වෙනවයි කියනවා චතුත්ථ ධානයද හැබැයි චතුත්ථ ධානයට ගියත් තියනවාද කියලා බලන්න ගියොත් ධානය කැඩිලා ආනපනෙ මතුවෙනවා. මේ හා සමාන වැඩක් විපස්සනාදී සිද්ධ වෙනවා. හොඳට සංසිදෙද්දී ඒකට බය වුණොත් හෝ එන්නත් ඒක නැවතත් ආයතන හුස්ම ගන්න ගිහිල්ලා හෝ මෙනෙහි කරන්න ගිහිල්ලා හෝ ගියොත් සංසිඳීම නතර වෙලා ආය ගුරුසු ආනපන එන්නේ තියෙනවා. තවත් වෙන ක්‍රමයකටත් එන්නේ තියෙනවා. කෙසේ නමුත් යෝගාචර උත්සාහ කරන මේක සංසිඳවන්න. ආන්නේ සංසිඳනකොට යෝගාචරය රූප ධර්මයන්ගෙන් සමු ගන්නවා. කයෙන් සමු ගන්නවා. එතකොට මේ යෝගාචරය ඉන්නේ මේ මට්ටමේදී ඇහැට රූප කනට ශබ්ද, නාසයට ගඳ, දිවට රස, කයට පහස කියන දේවල් හිතට හිතවිලි කියන දේවල්ෙන් දුරස්ත වීමක් වෙනවා. කාර්යයට නීවරණයන්ගෙන් දුරස්ත වීමක් වගේ. එහෙම නැත්නම් අතීතයේ කරන ලද සංස්කාර පිළිබඳව පශ්චාත්ත වීමක් හෝ කනගාටු වීමක් ඇත්තෙත් නැහැ. අනාගතේ කරන ලද සංස්කාර ගැන කතාවකුත් දැන් වර්තමානයේ හොඳ තහවුරුවක් ලබනවා. අන්න එතෙන් ගියාට පස්සේ ඒ වෙනකොට කොහොමටත් ඒ යෝගාවචරයේ විතක්ක ਵਿਚාර දෙක සංසිඳුනොත් මිතරයි මේ කාය සංස්කාරයේ සංසිඳීමක් ලබා ගන්න පුළුවන් මේක සමත භාවනා කරන අය කියන්නේ ප්‍රථමයෙන් ධ්‍යාන භාවනා වඩලා විතක්ක ਵਿਚාර දෙක දෙවෙනි ධ්‍යානයේ සමතයකටපත් කරාට පස්සේ තමයි ඒ යෝගාවචරයට කායේ සිදුවෙන මේ ආස්වාස් ප්‍රස්වාස දෙක නැත්නම් රූප රූපාකාරය දැක ගන්න පුළුවන් වෙන්නේ කියලා මට ඒක හිතලා තියෙනවා. නමුත් ඒක තමයි පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එහෙනම් ධානයක කියන ස්ථිර සමත මට්ටම් නැති වුණත් ආනාපානේ බලාන යනකොට යනකොට යනකොට ඒක සංසිඳනකොට මෙනෙහි කරන්න ගියොත් මෙනෙහි කරන කියන්නේ විතක්කේ. මෙනෙහි කරන්න ගියොත් ආනාපානය විශ්වෙනවා. ඒ නිසා යම් තැනකට යනකම් මෙනෙහි කරලා ඊටාමත්ම සූක්ෂම මෙනෙහි කිරීම නැතර කරන්න වෙනවා. නැත්නම් මෙනෙහි කිරීම හැලෙනවා. මුලදී ආස්වාද ප්‍රසාර දෙක අතර ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් වෙන් වෙන හැටි දැක ගන්නා විචාර බුද්ධිය තිබුණට මේ දෙක සමතුලිත වෙලා සංසිඳනකොට ඒ විචාර බුද්ධිය ඉබේම නිලීන தත්තරපත් වෙනවා. අන්න එතනදී නැවත සැක කරන්න නරකයි. ආයෙත් හයියෙන් හුස්ම ගන්න යන්න නරකයි. එහෙම නැත්නම් විචාර බුද්ධිය 100%ක්ම පාවා දීම නිසා නින්දට වැටෙන්න යන්න තියෙනවා. ඒකත් නරකයි. ඒ නිසා දැනගන්න ඕනේ මෙතනදී අරමුණු රස විඳීම විශේෂයෙන්ම ආශස්වස රස විඳීම නැති වුණාට යෝගාචර ගිල නතර වෙනවා යම් කිසි වේදනාවකට අපි ඒකට කියනවා සපත් නැති දුකක් නැති වේදනාවක් යම් කිසි සංඥාවක ඒක මේ එදිනදා සංඥාවක් නෙවෙයි විසඤ්ඤ සංඥාවකුත් නෙවෙයි නිදිමතකුත් නෙවෙයි අසඤ්ඤ තලෙත් නෙවෙයි ආනන්ද මෙතන ගියාට පස්සේ තමයි මේ යෝගාවචරය මේ මේ වේදනා සංඥා කියන චිත්ත සංඛාරය ඒක සරුවචන්ත්‍රය පෙන්වන්නේ සුඛ පරිසංවේදී පීති පරිසංවේදී සුඛ පරිසංවේදී චිත්ත පරිසංකාර පරිසංවේදී කියලා ඉස්ලාම් බතාවට මේ හිතට පිටින් අරමුණු නැති වුණාට මේ ආයතන වලට ගනුදෙනු කරන පිටින් පාරිභෝගිකව නැති වුණාට ඇතුළත නිෂ්කාශන වගේ සිද්ධ වෙනවා. ඒ ඇත්තටම කියනවා නම් අසංස්කාරිකව සිදුවෙන දේවල් වගේ. හැබැයි ඒකේ වේදනා ස්වරූපයක් තියෙනවා සංඥා ස්වරූපයක් තියෙනවා. බලුවාම් පේන එක මගේ වගේ තමයි. යම් යම් වේදනා ප්‍රීති සුඛ එහෙම නැත්නම් අනිකුත් අදාළ වෙන්නා වූ සාධක චෛතසික ධර්ම මත වෙනවා. මත වෙනකොට හරි සතුටක් මත වෙනවා. නැත්නම් ඒක හේතුඵල ධර්මයක සිද්ධ වෙන්නේ. යම් යම් සංඥා එනවායි අපි සාකච්ඡා කළා වගේ අතීතයට ලේසියට යන්න පුළුවන් ගතියක් තියෙනවා අනාගතයට යන්න පුළුවන්. තව කෙනෙක්ගේ හිතට හිත යොදලා බැලුවොත් ඒ මනසම හිතට හැදෙන්නේ මේක නිසා වෙන්නේ නැති කියලා හිතා ගන්න පුළුවන්. එහෙනම් යාක් හරියට කියලා දෙන්න හොඳට සාංශුද්ධියෙන් අනේකට මිචින් ගන්න වගේ කියන්න පුළුවන් ගතිය. මේ වගේ දේවල් එන්න පටන් ගන්නවා. මේවා ඔක්කොම අපේ තියෙන මූලික කුසලතා. නමුත් මේ වෙලාවේදී අර ඇහැට රූප නැති නිසා කණ්ඩ ශබ්ද නැති නිසා ආදි වශයෙන් ద్వාර සහ ආරම්භන අතර තියෙන ගනුදෙනු නැති නිසා අර ඊටාම මෙතෙකල් සංසාර ගෙන ආපු කර්ම මල්ල ඉතින් පොදිය දිගාරින පටන් ගන්නවා. ඒකට ප්‍රකාශ වෙන ක්‍රම දෙක තමයි වේදනා සහ සංඥා. මෙන්න මෙතනදී මේ සමහර චරිත පුද්ගලික චරිත මේ වේදනාවට බරයි. ඒවා හැඟුම්බර චරිත. ඒ කට්ටිය సౌందර්යයට කැමති. හැඟුම් වලට කැමති. ඉතින් ඒ ඇත්තන්ට කවදාහක්වත් නැති වෙන විදිහට අර කය සංසිඳිලා තැම්පත් වෙනකොට අර මල්ලේ තියෙන හැඟුම් වේදනා වින්දන මතුවෙන පටන් ගන්නවා ඉතාම සූක්ෂමව. ඉතින් ඒක මේ ගිනාපු සංස්කාර මල්ලේ තියෙන එකක් බව දන්නේ නැතුව ඒක මගේ කියාගත්තොත් ඒක මම කියාගත්තොත් ඒක මගේ ආත්මය කරගත්තොත් ඒව සංස්කාර අලුතෙන් ඇති කරන්න පටන් ගන්නවා. නමුත් ඒවා ලැත්තනම ලොප් කරන්න පුළුවන් මේ කායයට සංවිවේක දීපු නිසා කය විවේකේ ලැබිච්ච නිසා ඇහැට රූප කණ්ඩ සද්ද නැති නිසා මේ ඇතුලෙන් එළියට යන එකක් මේක මේක මනෝමය දෙයක් මනෝබුද්ධංගම දෙයක් මනෝසෙට්ට දෙයක් බව දැනගෙන මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියලා සංස්කාර නොකර ගැනීමේ මන්ත්‍රය තමයි සර්වඥ අපිට උගන්වන්නේ. එහෙම නැත්නම් සංස්කාර නොකර ගැනීමේ මන්ත්‍රය වශයෙන් නේතම් මම නේතෝ හමසින් මේසෝ අත්තා. මේ මම නෙවෙයි මගේ නෙවෙයි මගාති මේ නෙවෙයි කියනවා වෙනුවට ඒතං සන්තං ඒතං පණීතං යද්දං උපේක්ඛා කියලා අනේ ඒ ශාන්ත වූ ප්‍රණීත වූ උපේක්ෂාව මත හොඳයි මේ තියෙන මල්ලිටයක් කරේ දාගන්නට වැඩිය කියන එකත් දෙවෙනි මන්ත්‍රයයි ඊට අමතරව ඊටාම සූක්ෂම සතිපට්ඨාන කියනට තියෙනවා අවිරුද්ධ ප්‍රතිපරාව සාමීච ප්‍රතිපදාව අරණ ප්‍රතිපදාව කියලා මේ වගේ අවස්ථාවක් හම්බ වෙච්චහම ඒ දේවල් සංස්කාර නොකර නොගැනීම සඳහා අවිරුද්ධ ප්‍රතිපදාව කියන එකක් උගන්වනවා. මේකට කියන්නේ අපන්නක ප්‍රතිපදාව කියලා. ඒව ආවට විරුද්ධ වෙන්න යන්නෙත් නැහැ. ඒව මගේ කියාගන්නෙත් නැහැ. දැන් තේරුම් ගන්නවා මෙතෙන් ආවම මට හැඟුම් පහළ වෙනවා මම ඒ නිසා වේදනා චරිතයක් නැත්තම් හැඟුම් බර චරිතයක් කියලා තේරුම් ගන්න ඒ ඇති ආඩම්බර වෙන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ ඒ වගේම සංඥා පහළ වෙනවා ඔය සුවසේවාවල් අභිඥාව නාන ප්‍රකාරදී ඔක්කොටම අවිරුද්ධ ප්‍රතිපදාව අපන්නක ප්‍රතිපදාව සාමීච ප්‍රතිපන්න කියලා කියන්නේ සම්මුතිය කවුද අරගත්තේ මෙතන ඉන්න කට්ටිය මොකක් හරි අපි එකඟ වුණා නම් මේ වෙලාවට අපි නැගිටින මෙන්නට වන්නේ ඒක සාමීච පිළිවදින එච්චර. ඒකට විරුද්ධ වෙන්නෙත් නෑ. ඒක මගේ ප්‍රතිපදාවක් නෙවෙයි. හැබැයි මෙතන ඉන්නකොට මම ඒකට යටත්. එහෙම වෙන්න සාමීචය කියලා. අරණ ප්‍රතිපදා කියන්නේ රණ කියන්නේ රණ්ඩුව. අරණ කියලා කියන්නේ ගැටෙන්නේ නෑ. දැනගන්න මට තියෙන සංඥා ප්‍රශ්නයක් නැත්නම් මගේ චරිතේ සංඥා හැබැයි උඩ තිරේ ඇරියට පස්සේ ඔන්න යට පේනවා අවස්ථාව ලැබෙනකන් ඉන්නේ මේ සංඥාව එයාගේ විභූෂණ පාණ්ඩ ක්‍රියාත්මක නමුත් මම නෙවෙයි මේක සංකාර කරගන්නේ කියලා ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා හෝ ඒතන් සන්තන් ඒතන් පණිතයි යජ්ජං උපේක්ඛා කියලා හෝ එහෙම නැත්නම් මේකට අවිරුද්ධව හිතීමෙන් අපන්නකව හිතීමෙන් අරණ ප්‍රතිපදාව කිරීමෙන් නැත්නම් සාමීච ප්‍රතිපන්න වීමෙන් ඒ යෝගාවචරය දී ඇතින් ඉන්දර ගෙනියන්නාසේ තනි කඹේ තනියේ දණ්ඩේ ඇවිදින කෙනෙක් වගේ මෙතනදී මේක සංස්කාර කරගන්න නැතුව සංකර කරගන්න නැතුව මේ මතින් අලුතෙන් නව නිර්මාණ කරන්න යන්නේ නැතුව එහෙම කරන සුළු මනසකට උඩගිඩි දෙන්නේ නැතුව ඉවසන එක ඒක අමතර විපස්සනා මේ විසම විපස්සනා විසම දැක්ම තියෙනව නොබල වේරෙන්න බෑ මේක. බලන්න ඕනේ බලලා නොසලී ඉන්න එක. එතන විවේකයක් තියෙනවා. එතන විරාමයක් තියෙනවා. එතන නිරෝ මේ විස්රාමයක් තියෙනවා. එතන හුදේකලා බවක් තියෙනවා. හැබැයි හුදේකලාවක් නෙමෙයි පින්නන්නේ අභියෝගයක් එතන. කවදාකවත් නැති අලුත් හැකියාවල් වගේක් එන්න පටන් ගන්නවා හැඟුම් වගේක් එන්න පටන් ගන්නවා නව නිර්මාණ సౌందර්ය নানা ආකාර දෙන මේ ඔක්කොම දැක්කට දැක්කට මොකද පොට්ටෙක් වාගේ ඒව ඇහුණාට මොකද බීරෙක් වාගේ. ඔක්කොම කරලා නටන්න පුළුවන් වුණාට කොරෙක් වාගේ. කොන්දේපන් නැති එකෙක් වාගේ. බැරි නම් මලමිණියක් වාගේ බේරෙන්නේ කියලා කියනවා. ඉතින් මේක මේ රොක් ඇන්ඩ් රෝල් dance දාන කෙනෙකුගේ කෙනෙකු ළඟට ගිහිල්ලා කිව්වොත් එහෙම බුදුහාමුදුරුවෝ මහානාස්තික කෙනෙක් කියලා දොස් කියන උන්දටත් දොස් කියනවා. අපිට විතරක් නෙවෙයි. ඒ විතර නෙමෙයි රොක් ඇන්ඩ් රෝල් dance දාන්න නැතුණ අපේ හිතත් අපට දොස් කියනවා. මෙච්චර ලස්සන ප්‍රස්තාවක් ආපු වෙලාවේදී ඇස් දෙක වහගෙන ඉන්න කියනවා සද්ද අහන්න නැතුව ඉන්න කියලා කියලා කියලා මේ තරම්ම සංස්කාර කියන එක අපිට ඇත්තටම පේන රූප සද්ද ගන්ධ රස නැත්නම් රූප සද්ද ගන්ධ රස හදලා අපිව අවුල ගන්නවා මේ අවුල ගන්නවා කියන වචනේ හරි බුදුම වචනයක් මොකද පටලවා ගන්නවා ඉන්ද්‍රක් අවුල ගන්නවා එහෙම නැත්නම් ගිනි ඉදිකට නූල අමුණව ගන්නවා, අවුලව ගන්නවා. ඔන්නේ ඇවිලීම තමයි මේ සංස්කාරයේ ස්වභාවය. දේවල් වල ඇවිලෙන්න එපා. දේවල් කොච්චර දැඟලුවත් Taman ඇවිලෙන්නේ නැතුව ඉන්නවනම් අයි බේරුමක් තියෙනවා. ඉතින් ඒකෙදි Taman ළඟ තියෙන කොක්කක් නම් ඒ පැත්තෙන් කොක්ක આવොත් ඇකිලෙනවා, ඇවිලෙනවා. තමන් ළඟ තියෙන මේ ඒවට තමයි ඔය සංයෝජන ධර්ම කියන්නේ හැකිලි කොක්ක. තමන්ගේ කොක්ක දිගහැරිලා නම් කවුරු කවුරු මොන જાතිය කොක්ක දැම්මත් අහුවෙන්නේ. ඉතින් ඒක ඉතින් මට මතක් වෙනවා හැම වෙලාවෙම මේ කතාව ඒක හරි මෙතෙන්දී ගැළපෙන හින්දා අර වීදියේක මිනිස්සෙක් හිටියලු ළඟ තියෙන දොලක නිතරම මාළු බානවලු. හැබැයි මිනිහා කොක්කට දාලා තියෙන ඉදිකට්ටලු. බිලි කොක්කක් නෙවෙයිලු. ඉතින් පරිවන් අර උස්සලා බලනවලු ඉතින් මාළු වෙන්නේ නැහැ. ආයෙ දානවා. හැබැයි සීරියස් මාළු බානවා. ඉතින් ළඟින්න මිනිස්සු කියලා කළු මිනිස්සුයෝ මාළු අල්ලන්න ඕන නම් බිලියක් දාපන් කියලා. ආයෙ මම මේ මොන දිහා බලලා ආයෙ කොක්ක දාගෙන ඉන්නවා. ඊට ඒ මනස ළඟ තියෙන කඩේ මුදලාලි කෙනෙකුට කියලා කළු අනේ අර මනස මොනවක්ද දන්නේ පව්. ඉදි කට්ටක් කරනවා මාළු ආනවා කියනවා. මුදලාලි බක්කෙන් බහලා ඉල කළු මිනිස්සු තරහට නෙමෙයි කියන්නේ අනුකම්පාවෙන් මාළුවෙක් ඕනේ නම් ඔය බිලි කොක්කක් දාපන්. බිලියක් දාපන්. එතකොටයි මාළුවෙක් කන්නේ කියලා. ආනන්දසාර මොන දේ බලලා ආයෙත් දාගෙන. පස්සේ මන්ට පිසුද්දන් නැති නිසා ග්‍රාම සේවකට කිව්වලු. ඒ ග්‍රාම සේවක වැඩනත කරලා ඇවිල්ලා අර මන්සාර කිව්වලු. ඒ මන්සාර සීරියස් මාළු බාන. ඊට පස්සේ ගිහලා දිසාහමතුරන්න කිව්වලු. නැත්නම් කෝරළේ මාත්‍යාරය දිසාහමතුරන. දිසාහමතුත් ඇවිල්ලා කිව්වලු. ඒ බොහොම ගෞරවයෙන් අහගෙන ඉන්නවලු හැබැයි කොක්ක දාගෙන ඉන්නවලු ඉදිකට. පස්සේ මේක අන්තිමට රජුරවන්ට ආරංචි කරලා මේ මනුස්සයා පොඩි මිනිහෙක් වෙන්න බෑ. මොකද නොකානොබි මේ බිස්නස් එක කරන්නේ. හැබැයි වරින් වර බලනකොට කාටවත් පේන්නේ දෙකට තියෙන. පස්සේ රජුරු ඒ දිනවල බලන්න යන්න ඕනේ. පස්සේ රජුරු බෙරටක් ලෑස්ති කරන. ඉතින් බෙර ගහගෙන අනම්මනම් කරලා ගිහිල්ලා ඇතා පිටින් බහැලා ඊළඟවල මිනිස්සු මේ උඹ මගේ රාජධානියේ ඉන්න පුරවැසියෙක්. මේ රටේ මිනිස්සු මට මෙහෙම චෝදනා කරනවා. උඹ මේ දන්නේ නැතිකමට මේ ඉදිකට්ටක් දාගෙන මාළු වහන්න හදනවා. ඔබ දන්නේ නැද්ද මූලික කාරණාව මම මේ ආවේ අනුකම්පාවට ඔබට බිලිකොක්ක් දාවා. බිලියක් දාපන් කියලා. ඒ මංස බලා කිව්වලු මම මේ මාළුවෙක් කල්ලන්නේ නෙවෙයි රජෙක් කල්ලන්නේ හිටියේ කියලා. සිනිගහ සිනිය කන ගන්න මාළුවෙක් කල්ලන්න ඕන නම් බිලිකොක්ක් දාන්න. නමුත් නිවන අල්ලන්න ඕන නම් චපල වෙන්න එපා. වංක වෙන්න එපා. අවංක වෙන්න, ඍජු වෙන්න, ලෝකයට පේන්නේ අපි කිසිම වගතුවක් නැති වැඩ කරන කෙනෙක් වගේ. කිසිම බලාපොරොත්තුවක් නැතුව પરමාර්ථයක් නැතුව හේ භාවනා කරනවා වගේ. ඒ මොකද අපි කොක්ක ඉදි කට්ටක් තියෙන්නේ. චපලකමත් එක්ක වංචනික ගතියට ගියා නම් ඊට කලින් මිනිහට අහු වෙනවා. අහු වෙන්නේ සිනිකඳ ගන්න මාළුවෙක්. දැන් ආවුනේ රජ කෙනෙක්. ඒ නිසා මොන්න තරම් අපට මේ වෙලාවේදී සුභ අසුභ වේදනා සුඛ දුක්ඛ වේදනා ආවත් මොන්න තරම් මැජික් මොනතරම් 이르දි බල මොනතරම් ශෝකීමේ ශක්තිය මොනතරම් sannivedana ශක්තිය ආවත් ඔය කෝක අහුනතර සිනිගණ ගන්න මාළුවෙක් තරම් වටින්නේ නැහැ ඒ වුණත් භාවනා ලෝකේ දිහා බලනද කී තරම් අහුවෙලා ඉන්නවද කියන එක ඒ මැදට භාවනා කරපුවා මේක මේක හම්බ වෙනවා කියලා ඇඩ්වර්ටයිස් කරනවා බලන්න ඇමරිකන් භාවනා මැගසින් එකක් කියවලා හැම කොටුවකම දාලා තිනවා පැය ගහන්න මෙච්චරයි ගහන මෙන්න මේ මේ ප්‍රතිඵල ලැබෙනවා කියලා. සර්වඥාන්සෝයි ලාමක නම් කළ හැකි කිසිම තුච්ච පහ කිසිම ප්‍රතිඵලයකට භාවනාව වහංගු කරලත් නැහැ හිටු කරලත් නැහැ. ඒක යොමු වෙලා තියෙන්නේ අර නිර්වචනය කරන්න බැරි නිවනටමයි. ඉන් මේ පිට මොන දෙයට හරි අහුවෙන්නම් ඒක සංස්කරණය කරන්න වෙනවා. මේ සංස්කරණ ආවට අවිරුද්ධ ප්‍රතිපදාව දන්නවනම් අපන්නක ප්‍රතිපදාව දන්නවනම් සාමීච ප්‍රතිපදාව දන්නවනම් ආරණ ප්‍රතිපදාව දන්නවනම් ඒකෙන් විස්රාම වෙන්න පුළුවන් විරාමයක් ලබන්න පුළුවන් විවේක වෙන්න පුළුවන් හුදකලා වෙන්න පුළුවන් හැබැයි ලෑස්ති නැතුව ගියාට බෑ එනිසා මේ සංඥා වේදනා එන වෙලාවෙදී නැත්තම් චිත්ත සංස්කාර එන වෙලාවෙදී ඒක සංස්කරණය කරගන්න නැතුව ඉන්නවා කියලා කියන්නේ මේ ලෝකේ මොන්නම්ම ශිල්පකින්වත් ඒකට ගුරු උපදෙස් ගන්න බෑ. නොගෙනවත් නෙවෙයි. මේ කියන්නේ අපි එහෙම ලෝක දැනුම මේ බෙදා ගන්න තමයි. නමුත් එතනදී බුදුහාමුදුරු කියනවා අඩු ගානේ ਸਰුවඥෝ මටවත් උඹලට උදව් කරන්න බෑ කියලා. උඹලා ගාව මොන විදියෙන් හරි ලාභ සත්කාර සම්මාන සිලෝක පිළිබඳ චපල ගතියක් තියෙනවනම් ඒ ඒ මට්ටමට අහු වෙනවා. නිසා නිවනට යනකොට ඒ ලාමක සිනිගඳ ගහන මොනම දෙයක්වත් තියෙන නඩු ගන්න මෙතනදීවත් දහස්වර කෑවට පස්සේවත් සරුවචනාංශයේ ශබ්ද සංකාර සමතයක් ගැන කතා කළ නිසා හෝ එහෙම නැත්නම් මේ සංස්කාරයෙන් විවේකයක් විරාමයක් එන හුදේකලාවක් ගැන උත්තරීතර දෙයක් විතර කල්පනා කර බා දන්නවනම් කවදා හරි ඒ අච්චාරුවේ ඒ සංකර තැනට ගිහිල්ලා නොගැලී අසංහිරං අසංකුප්පං නොගැලී නොගැටි සංස්කරණය කරගන්න නැතුව හිටියොත් ඔන්න යෝගාචර කියකි හිත කාය විවේක චිත්ත විවේක නෙමෙයි උපදී විවේක සම්බන්ධයෙන් නැත්නම් යටින් මතු කරලා දෙන ආසවනුසේ ධර්මයෙන් උඩින් මන්ද ගැහුවත් අවුල ගන්න නැතුව ඉන්න හැටි මේක මේ බොහොම ලස්සනට කියනවා රටපාල හාමුදුරුවෝ රටපාල හාමුදුරුවෝ නිවන් දැක්කට පස්සේ අම්මයි තාත්තයි ගෙදෙට්ට ගෙනලා පරණ අඹුවන් දෙන්න තුන් දෙනාට අඳවලා වස්තු භෝග ගෙනත් තියාගෙන දාහනකට කියලා ගෙනල්ලා නිකන් 아무තු බයිලාවක් නටන්න නම් පටන් ගන්නවා. ආමුදුරෝ කියනවා මට දාහන බෙදලා නම් බෙදන්න නැත්නම් මම පින්න පාත යනවා අයියේ. ඊට පස්සේ දාහන බෙදලා බණ ටිකක් කියලා යන ගමන් කියනවා මොවැද්දෙක් මුෙක් කල්ලාන්ට උගුලක් හටවලා තියෙනවා ඒකට හැමක් දාලා තියෙනවා දක්ෂ මොවා හැම කාලා උගල ගස ගන්න නැතුව යනවා මොහා මොවැද්ද අඬන ඉඳදී කියලා. යෝගාවචරත් මේ මුළු ලෝකෙම තියෙන හැම දෙයක්ම රසමස උලක්ම වළඳනවා. හැබැයි හැම උගල ගස ගන්නෑ. මහලුවා හැමද හැමද මහලුවෙක් අල්ලන්ද බිලිගොක්කේ හැමද දාන්නේ මහලුවාගේ අම්මා මුත්තා කාලවත් හම්බෙච්ච නැති විදිහේ රසමස උලක්. ඒක දැක්කට පස්සේ හැම කාලා බිලියට ඇමිනෙන්න තු ඉන්නවනම් අන්න මාළුවා. ඔච්චරයි යෝග ජීවිතය කියන්නේ. ඒකට ක්‍රමයක් තියෙනවා. ඉදිය පිටින් කන්න එපා. ඉදි පිටින් කවවත් හක්කට එන්නේ කොක්ක තමයි. මේ ලෝකේ තියෙන ඕනෙම සපක් යෝගාවචරයට අකප නැහැ. හැබැයි එයා උගුල ගසගන්නේ සංස්කාර කරගන්නේ රසමසූල කනවා. එහෙම නැත්නම් එම කනවා උගුල ගසගන්නේ නැතුව. ඉතින් මේ ඒක නිසා සංස්කාරයක්මයි සංස්කාර නැති කිරීමට හේතු කරගන්න නිසා සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ වගේ අවුල් පාසකදී අලුතෙන් කර්ම රැස් කරගන්න නැති අලුතෙන් චේතනා පහළ කරගන්න නැති අලුතෙන් සංස්කාර ඇති කරගන්න නැති පෙතක් තියෙනවා ඒක පොතේ නෑ ඒක ගුරුවරයෙක් ගාවත් නෑ බුදුහාමුදුරු කියනවා මටවත් ඒක උඹලට කරලා දෙන්න බෑ උඹලා හොඳ විවේකයෙන් මේ සංස්කාර සමතේ ගැන දැනගෙන කය කාය දුස්තරතුලින් බේරලා වචනේ වචී දුස්තරයෙන් බේරලා සිල් රැකලා සමාජයට ගිහිලා නීවරණ ධර්ම ටිකත් හොඳට මේචල් කරගෙන ඊට පස්සේ මේ ඇතුලින් මතුවෙන වේදනා සහ සංඥා එන වෙලාවට ඒක සංස්කරණයක් කරගන්න තු ඉන්න නම් මොන්න තරම් සතියක් මොන්න තරම් අප්‍රමාදයක් මොන්න තරම් විවේකයේ පිළිබඳ හැඟීමක් මොන්න තරම් විරාමයේ පිළිබඳ හැඟීමක් එහෙම නැත්නම් විස්රාමයේ පිළිබඳ හැඟීමක් එකලා බව පිළිබඳ හැඟීමක් තියෙන්න ඕනද කියනවා නම් ඒක ප්‍රත්‍යක්ෂ කළ යුත්තක් මිසක් වචෙන් නගා ගන්න බැරි තරම්. ඒකයි සර්වඥානික බද්ධේ කරත්‍යක් කියලා විස දේශනා කරන්නේ. ඒකෙදී අර කායෙන් රූපාකාරයෙන් ගැලවෙන එක. එහෙම නැත්නම් කාය නුපස්සනාවෙන් ගැලවෙන එක අත්‍තර වැදගත් තමයි. ඒකෙන් තමයි අපි මෙතන සුසුකම් ලබන්නේ. නමුත් සංඥා සංස්කාර කියන දෙකට එනකොට මේක ඉතාමත්ම සූක්ෂමයි. මොනම තාලකින්වත් තව කෙනෙක්ගේ දැනුමක් මෙතනට ප්‍රත්‍යක්ෂ වශයෙන් කිට්ටු කරගන්න බැරි තරම් ඒක නයිසර්ගිකයි. තමන්ටම ආවේනිකයි. ඒක කවදා හරි කෙනෙක් ගැලවුණොත් එයාට කොච්චර ඕනකම තිබුණත් ඒ දැනුම කාටවත් දෙන්න බෑ. දෙන්න පුළුවන්න්නේ සුතමේ ඥානයක් සහ චින්තාමය වශයෙන් පමණයි ප්‍රත්‍යක්ෂ දෙන්න බෑ. ඒ නිසා මේ සංස්කාර සමතය කියලා කියන්නේ මේ තියෙන මේ සූක්ෂම සංකර ගමනේ ඉතාමත්ම සූක්ෂම තැනක්. නමුත් එතෙන් අර රූප සම්බන්ධයෙන් අපි යම් ප්‍රමාණයක දක්ෂකමක් ඇති කරන වේදනා සම්බන්ධයෙන් අදුක්කම සුඛය උපේක්ෂාව ඉස්සර කරගෙන සංඥාවලිමුත් මේ ප්‍රකාශ කළ හැක්කක් නම් ඒක සංසාරයටයි ප්‍රකාශ කළ නොහැකි තැනකට යනවා ඒක තමයි විවේකයේ කියන්නේ කියලා දැනගෙන සංස්කාර මතු වෙනකොට ඒකෙදිත් අපි දන්නවනම් මේක විරුද්ධ භාවයකටපත් වෙන්නේ නැතුව අපන්නකව සාමීෂ ප්‍රතිපන්නව ආරණ ප්‍රතිපද්‍ය ප්‍රතිපස්ති කරමින් අපි මේ කොක්ක දිග අරගෙන තියාගෙන ඉන්නවනම් පුතුමාකාර ඒ කියන්නේ සංසාරේ එක සැරයක් විතරක් කිරීමෙන් ගොඩ එන්න පුළුවන් චිත්තක්ෂණයක් තියෙනවා. මේ සංස්කාර ගැන බලනකොට මේක හරියට මෙතනදී තේරුම් ගත්තා නම් අපි එදිනදා ජීවිතයේ ඉනකොට අපි අසල් වැසියන් ඉන්න අපිට එන හොඳ නරක ගල් මුගුරුයි මල් පොකුරුයි දරුවන්ගෙන් එනවා අම්මගෙන් තාත්තගෙන් එනවා ආර්ථිකයෙන් එනවා දේශපාලනේ කොයි එක වුණත් ඒ ඇත්තන්ට අයිතියක් තියෙනවා ඒක මතු කරන්න. මොකද බුදුහාමරගේ බණ දන්නේ අපන්නක ප්‍රතිපදා දන්නේ එහෙම නැත්නම් මේ බද්දේ කරත්තේ දන්න කෙනා ඒක ගා ගන්න නැතුව ඒක අවුල අවුලව ගන්න නැතුව ගත කරනකොට පස්සේ ඒ මනුස්සයාට ලැබෙන ජයග්‍රහණය හැම වෙලාවෙම නිතරම ජයයි. කවුරු පරාජය කරලා ලබන එකක් නෙවෙයි. ඒක අනිවාර්යයෙන් මේක සමේ ධාර්මිකයි. ඒක අනිවාර්යයෙන්ම ආධ්‍යාත්මිකයි. ඒක කාටවත් විශේෂෝචර වෙන්නේ නැහැ. මොකද අනෙක් ගොල්ලෝ එතන නැහැ. ඒගොල්ලෝ ඉන්නේ මේ සංස්කාර වඩන පැත්තේ. ඒගොල්ලෝ ඉන්නේ සංඥා වඩන පැත්තේ. සැප දුක් වඩන පැත්තේ. රූපාකාරය වඩන පැත්තේ. මෙයා විතරක් ගඟට ගිහිල්ලා යන නිසා මේ සංස්කාර පිළිබඳව මේ රහස එහෙම නැත්නම් මේ ශිල්පය මේ දක්ෂකම ඉගෙන ගත්තට පස්සේ ලෝකේ කොච්චර අටවන්ලද උගුලක් වුණත් ඒ කොච්චර හැමවල් જાති දාලා තිබුණත් හැම පමණක් කාල උගුල ගස්ස ගන්න නැතුව හිටියට පස්සේ ඒ මාර්යා මාර සේනාවල් මොහොවැද්ද වගේ අඬ අඬ හිටියට මාරේ කකුල් දෙක අතෙන් පැල්ල යනවා. ඔය ත්‍රිවිල් කාර්යය දාලා යන්නේ ලංකාවේ. කොච්චර දෙනෙක් හිටිය ප්‍රශ්න නැහැ. ඉන්දියාවට ගියාමත් ඒක දැක්කයිලු. මේ වගේ ඉන්න ඩ්‍රයිවර්ලට කපකට හම්බෙන්නේ නැහැ. ඒක ඉගෙන ගන්න. ඒගොල්ලෝ හිතන්නේ මේගොල්ලෝ හොඳ ඩ්‍රයිවිං දන්නවා කියලා. අර පැත්තේ ගියොත් මේ මිනිස්සු මැරලා අත් දවසේ දාන දෙන්න වෙනවා. රණ්ඩම් වෙන්න. ඒ නිසා දෙකේම තියෙනවා උගුලේ හෝ ඇමේ හෝ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මෙන්න මෙච්චරක් කන මෙච්චරක් කරනකම් කනකොට සංස්කාර වෙන්නේ මෙතෙන් යහන සංස්කාර වෙනවා සංස්කාර වුණොත් ආයෙ ගැලවෙන්න නැහැ කොක්කේලා. කාටවත් දොස් කියලා වැඩකුත් නෑ. අපි කරන්න හදන්නේ අරයා කරා මෙයා කරා කියලා. ඒ හේතුව මොකද්ද? සීමාව දන්නේ නැතිකම අන්නේ ඒ මනුස්සයට පෘථජනය කියන්නේ. ආර්යනාංශ කියන්නේ කනකොට මෙතෙන්ට යනකොට දන්න. ඉන්දිය සංවරයේ තියෙනවා සංස්කාර දන්නවා. ඉතින් දෙන්න එකට යන්නේ. පැනලා කන එක නහු වෙනවා. අර ප්‍රමාණයට කන එක නහරියට දෙද නැස කරගන්න. අනේ ඒ ටිකයි අපි මේ යෝගාවචර ජීවිතේ විශේෂයෙන්ම මේ විපස්සනා කරන කට්ටිය වශයෙන් තේරුම් අරගන්නේ. ඒ නිසා අද දවසේ ඉදිරිපත් කරන ලද මේ සංස්කාර පිළිබඳ කතාව ශිළු දිනාටම තම තමන් කරගෙන යන වැඩ ශීල වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් ඒ වගේම දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් සහ සමාජික වශයෙන් තම තමන්ගේ වැඩ තව තවත් සූක්ෂම කරගන්න ආලෝකයක් ශක්තියක් ධෛර්යයක් වගේටපත් වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නැවත කරනවා ශිළු දිනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා හොඳයි අදත් අපි ඇත්තටම පැයකමාරක් කරන් තියෙනවා. ඒක බේරස් බැරි ප්‍රශ්නයක්. ඒක නිසා අපි හතරයි කාලෙ විතර වෙනකන් සක්මනට ගමු කියලා මම යෝජනා කරනවා. එතකොට අද අපි අතට ධර්ම මොකද්ද මේ සාකච්ඡාව සඳහා එකතු වෙනවා. ඒ අතර වාරෙදී ලදල දවස් හැටියට සක්මනයි පරියන්කය යොදාගමු කියලා යෝජනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.